අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බ්‍රහස්පති දවසක නිසන් වණේ පැවැත්වෙන ධර්ම දේශනා වාලා වාරයක් සඳහා රැස්ුනේ ආශිර්වාද දෙනයි ධර්ම දේශනාවට tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පටිසල්ලානං ඥානමරිංචමානෝ ධම්මේසු නිච්ච අනුධම්මචාරී ආදී නවං සම්මසිතා භවේසු ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වගේ බ්‍රහස්පතින්ද රැස්සලා පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාව සඳහා අපි මාත්‍රිකා උපුටා ගන්නේ සපයා ගන්නේ මේ වකවානුවේදී නැත්නම් මේ ධර්ම දේශනා මාලාව සඳහා මේ කග්ග විසාන කියන සූත්‍රයෙන් ඒ සූත්‍රයේ ગાථා 40ක් පමණ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ හැම ગાතාවක්ම වගේ එකක් ඇර මේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන පාඨයෙන් පදයෙන් තමයි නිම වෙන්නේ නැත්නම් ධ්‍රුව පදයක් වශයෙන් නැවත නැවත අපිට දකින්න හම්බ වෙනවා. මේ ગાතාවේ හතරවෙනි පදය ඒ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඉතින් මේ ગાථා 40 සහිත මේ කග්ග විසාන නමින් හඳුන්වන මේ සූත්‍රය ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේ තියෙන තවත් විශේෂයක් තමයි මේ සුත්ත නිපාතේ કોઈ සූත්‍රයක් වගේ ගාථාවලින් සංග්‍රහ වෙලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂය තමයි මේක අර්ථකතනේ දීලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදියට. ඒ කියන්නේ තනියම නිවන් දැකපු උතුමන් වහන්සේලා අනුන්ගෙන් උපදේශ නැහිතව නිවන් ලැබුව ඇත්තෝ අනුන්ට බණ කියලා නෑ. නමුත් එයත් අංගේ ඒක හිතට පහළ වෙච්ච නැත්තම් කියවිච්ච උදාන ගාතාවක් හදපත් ලැබ නැගලා එන අදහසක් වශයෙන් තමයි මේ ගාතා එක එකක් නම් කරලා තියෙන්නේ. අපේ සරුවච්චන් වහන්සේ ඒව අපට සිහිපත් කරලා දෙනවා. ඒ පසේ පුත්‍ර ජානන් වහන්සේලාගේ තියෙන සුවිශේෂී වූ හුදකලාව ඒකචර ගතිය ඒක විහාරී ගතිය පෙන්වනවා. ඒ නිසා මේ සූත්‍රය උගාක් වෙලාවට ඒ වගේ හුදකලාව ප්‍රිය කරන ඒකචර ජීවිතේ ප්‍රිය කරන නැත්නම්ගේ ජප මන්ත්‍රයක් පාටපත් වෙලා තියෙනවා. ඒ වාගේම ගණයා කෙරෙහි ඇලෙන කුලයා කෙරෙහි ඇලෙන ඇත්තෝ අහලවත් නැති සූත්‍රයක් පාටපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒ සූත්‍රය විග්‍රහ කරලා බලනකොට මේ විපස්සනා පැත්තකින් ඒක පේනවා ඒක මේ පස්සේ බුදු වීම සඳහා පාරමිතා පුරණ අයටම වෙන් කරන්න වෙනම ධර්ම කොටාසියක් නැහැ. අපේ ප්‍රතිපදාම තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒක රහත් බව පතන බෝසතාන් වහන්සේ නමකට හෝ සම්මා සම්බුද්ධත්වයේ පතන බෝසතාන් නමකට හෝ එහෙම නැත්නම් මොන ක්‍රමයෙන් හෝ මේ ජීවිතයේ මේ ආත්මේම නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට එක විදියට වැඩ ගන්න පුළුවන් සරුවචන් වහන්සේගේ අනුකුත් සූත්‍ර දේශනා වගේ. නමුත් විශේෂතාවයකට දකින්න තියෙන්නේ හුදේකලාව. එහෙම නැත්නම් වෙනත් සාස්ත්‍රික වචනයක වචනයක හඳුනනවා විවේකය මුල් තැන් නිහිලා සලකලා කටයුතු කරන්නේ. ඉතින් මේ අද ඉදිරිපත් කරපු ගාථාවෙත් අටුවාව සඳහන් කරන්නේ ලෞකික වශයෙන් ලෝකීය ඥාන ජයග්‍රහණ කීර්ති ප්‍රශංසා ලැබපු පෙරවිසූ යම් රජ කෙනෙකුට මේ ඥාන විරාගයේ පිනිස විමුක්තිය පිනිස මට යොදවන්න බැරිද කියලා එක පාට හිතට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කාටවත් වෙන එකක් නෙවෙයි. කාට හරි ලෞකික ලෝකේ තැප හම්බ වෙනවා නම් ඒක දිගේම ඇදිලා ගිහිල්ලා ලෝකයේ සක්විත රජ වෙන්න හදනවා මිස මේ ලැබෙන ඥානය ඇතුළතට යොමු කරවලා ලෝකුත්තර පැත්තට යොමු කරලා විරාගයේ පිණිස විමුක්තිය පිණිස යෙදෙනවා කියන එක කෙරෙන්නේ නැති වෙලා. ඒකට තමයි බුදු කෙනෙක් එන්න ඕනේ. ඒ නිසා මේක ඇතුළට යන ගමන. නමුත් මේ රජතුමාට ඒක සිද්ධ වුණාට පස්සේ එතුමා ඒ ලෝකේ ජයශ්‍රී රජ සම්පත් ලබා ගන්නට යම් ඥානයක් පාවිච්චි කරලා දේ සියලුම ඥාන ඇතුළත ජය ගැනීම සඳහා විරාගයේ සඳහා විමුක්තිය සඳහා යෙදුවට පස්සේ එතුමා පරෝපදේශ රහිතව ඒ බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කර ගන්නවා. පස්සේ බුද්ධ රාජ්‍ය ඊට පස්සේ කරන උදාන ගාතාවක් විදිහට තමයි මේක විස්තර කරන්නේ. ඒ නිසා ඒ අමෝරාවෙන් ඇති වෙන අර හැබෑ වෙනස මයිලක තියෙන මේ හැම ලෞකික ඥානයක්ම ලෝකෝත්තර පැත්තටම යොදවන්න ඕනේ විමුක්තිය පිණිස විරාගය පිණිස නිබ්බිදා පිණිස නිරෝධය පිණිස යොදවන්න ඕනේ කියන කාරණාව ආවට පස්සේ ඒ කෙනෙක් තමන්ගේ විමුක්තිය පිණිස කටයුතු කරන හැටි සහ ඒක හදපත් ලැබ නැගලා එන උදානයක් විදියට ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එකයි මේකෙන් අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදියට මේක අපි පසේ පුත්‍රජාන් වහන්සේගේ උදාන ගාතාවක් පැත්තෙන් බලලා හෝ එහෙම නැත්නම් දැනට හොඳටම වැඩ කටයුතු වල බහුල විහිර වෙලා ගලවා ගන්න බැරුව කණ්‍යා කෙරෙහි ඇලිලා කුලයා කෙරෙහි ඇලිලා ඒකේ ආදීනව තේරුම් ගත්ත කෙනෙක් කියන එක කලාතුරකින් වෙන්නේ වෙන්නේ නැහැ. ඔකට වැටුණාට පස්සේ ආයේ ගොඩ එන මගක් පේන්නේ නැහැ. නමුත් ඒක ආදීනව වටහා ගත්ත කෙනෙකුට නම් මේකෙත් එක සමාන්තර ගතියක් තියෙනවා. මේ උදාන ගාතාවත් එක්ක හදා බෙදා ගන්න ගතියක් තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය සර්වචනාසිකේ අනිකුත් දේශනාත් එක්ක වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහටම සමාන්තරව යනවා. ඒන්නේ ඒ විදිහට තමයි අටුවාව සමහර වෙලාවට උත්තර බඳලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ විවේක තුන නැත්නම් හුදේකලාව උත්තරීතර හුදේකලාව මේකෙන් හුවා දක්වන පැත්තක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අර gedara ඉඳලා නිවන් දකින්න කැමති කට්ටියක් ඉන්නවනේ. ඒ නැත්නම් නිවන gedette ගෙනියන්න ගන්න කැමති කට්ටියට මේ ධර්ම ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලැහැත්ති නිවන Tamanට ඕන විදිහට හැඩ ගහලා ගන්න. එහෙම නැතුව නිවන ප්‍රතිපදාට ඕන විදිහට Taman හැඩ ගැහෙන්න කැමති නැති අයට මේක හුඟක් කරාට ගැලපෙන්නේ නැහැ. මේක නිකන් මේ ග්‍රීක භාෂාවක් වගේ තමයි තේරෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒව ඔක්කොම පුස් වැඩ බාහිරෝපේ විතරයි නිවන ලබන්න නම් තමන් නිවනට අනුව ප්‍රතිපදාට අනුව තමන් හැඩ ගැහෙන්න ඕනේ ශික්ෂණයටපත් වෙන්න ඕනේ කියන මේ හැබෑවෙන් සත්‍ය වෙච්ච කෙනෙකුට නම් මේක මේ පෙන්වන්නට ආදලා තියෙන කතාව වලින් වැඩක් ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ පටිසල්ලාණං ජානං මරිච්ච මානෝ මේකෙදී පටිසල්ලාණය කියන එක පටිසල්ලාණාරාමත්තං කියලා කියන්නේ හුදේකලාවට ඇති කැමැත්ත. ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැඳී කායික වශයෙන් වෙන්වීමට ඇති කැමැත්ත. ඒක සාමාන්‍යිකිත හැකි අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා පෙන්වන්නේ පටිසල්ලාණය. පටිසල්ලාණය කියනක සමහර වෙලට රහස් ස්ථානය කියලාත් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ පරිසල්ලාණේ නැගිට ලෙඩ වෙලා හිටියා වූ ඒ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බලන්ට ගිජ්ජපුර පර්වතයට ගියා කියලා වගේ තැන්වල පරිසල්ලාණ වචනේ සඳහන් වෙලා තිනවා. ඒ කියන්නේ සරුවචනාංශිකේ ඒ පිරිසත් එක්ක සම්බන්ධතා නැතුව පරියංකයකට ගියා. එහෙම නැත්නම් විවේකීව සක්මන් භාවනාවකට ගියා කියන අදහසක් තියෙනවා. ඒ නිසා ඒ පටිසලානාර්ථය ගන්නෙ කායි විවේකයේ කියලයි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ අද කාලේ දක්වන අබිනිෂ්ක්‍මණයේදී කීගේ අතහැර යාම කියලා අපි සඳහන් කරන්නේ මහා බිනික්කමන ඔන්නෝකයි සඳහන් කරන්නේ. අපි මේ කායික වශයෙන් ගුණය අකල කුලයා කෙරේ ගණයා කෙරේ බැංච ඥායන් කෙරේ නිශ්චල චංචල දීපල වස්තු කෙරේ ඇති බැඳීම අතහැලා දානවා. ඉතින් ඒක කොච්චර අමාරුද කියන එක දැනගන්න පුළුවන් පැවිද්දන්ට සාපේක්ෂව ගිහියෝ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා. ඒකින් හුඟ ගිහියන්ට මේක ඒක දන්නේ නැතුව ඇති දැනගත්තත් ගැලවෙන්න බෑ. ඒ ඒකෙන් පේන්න තියෙනවා ඒකේ තියෙන අපහසුකම ඒ වාගේම යම් කිසි කෙනෙකුට තමන්ගේ නෑයන් වස්තු භෝග අතහැරලා යනවා කියන එක සරුවචනාංශේ පෙන්ලා දීලා තියෙනවා හොඳටම වයසට ගිහිල්ලා Tamange අඹුවත් රැලි වැටිලා කොද කොඳ කුදු වෙලා ඉන්න ගියක් නැතුව පැලක ජීවත් වෙනවා මේ පැත්තෙන් ආපු කවුටට එහා පැත්තේ යන්න පුළුවන් තරම් පැලේ පැලලි දිරලා රැයට කණ්ඩ තියෙන්නේ මුං ඇට පතක් විතරයි ලබු කට්ටක ඒකට විතරයි බඩු උපකරණ තියෙන්නේ හෙට කණ්ඩ හම්බ කරන්න ඕනේ එහෙ වුණා කීකට උනත් ඒ දිරච්ච පළාත අරින්නත් බෑ රණාකි අඹුසිඟිත් අතාරින්නත් බෑ ලබු කට්ට අතාරින්නත් බෑ හිත හම්බ කරගන්න කාණ්ඩ තියෙන ගෙවිච්ච දෑකත් අතාරින්නත් බෑයි කියලා තියෙනවා. ඉතින් එහෙමනම් කුමරු කුමරි සැප විඳින මධ්‍යම වයසේ සැප සම්පත් ඇති කෙනෙක් ගිහි අතහරිනවා කියන එක කනකස් පෑවා දිවසිතුරෙන් අහස බලන්නට වැඩිය අමාරුයි. ඉතින් ඒ නිසා ගිහියන්ගේ පැත්තෙන් මේක ටිකක් තව ඕනනම් උපදාලා කිය හැකියි. කිව්වට මොකද මේ පටිසල්ලානේ ලබාගත් ඇත්තන්ගේ පැත්තෙන් බැලුවොත් සංඝයා පැත්තෙන් ලබාගත් කට්ටියකින් ඔය ගිහියන්ට පැවිද්දන්ගේ අනුපාතයටත් වැඩි අඩු අනුපාතයක් විතරයි ඒකෙන් මේ චිත්ත විවේකේ ලබාගන්න තියෙන්නේ. ඒ කාය විවේකේ ලැබිච්ච පළියට චිත්ත විවේකේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තමයි අමාරුම දේ කාය විවේකය. නමුත් කාය විවේකේ ලබාපු ඇත්තන්ගේ තියෙන දුක් හැට කරදරක වරනකොට ගිහියන්ගේ දේෙන් කිසිම වෙනසක් නැහැ. ඒ මොකද ඒ ඇත්තෝ ඊගාර ක්‍රාන්තින චිත්ත විවේකයේ පැත්තෙන් බලනකොට නන්නත්තරයි. කිසිම කෙනෙකුට හැඟීමක්වත්ම නැහැ. හැඟීමක් තියෙන කෙනා අර නෙක්ඛම්මසිත දෝමනස්සේ කියලා පුදුමාකාර වෙහසක් අර ගිහි ගෙදර කාමක සැප භෞතික සම්පatti භෞතික ඥාන ලබා ගන්නට කරපු උත්සාහයට වැඩි උත්සාහයක් මේකදී කරනවා. චිත්ත විවේකේ ලබා ගන්න ඒ චිත්ත විවේකය මේ අටුවා මේ ගාථාවේ අටුවාවේදී සඳහන් කරලා තියෙනවා ඥාන කියන වචනය ලක්කනූපනිඥාන පච්චනීක ඥාන කියලා ධ්‍යාන જાති දෙකක්. ඒ පච්චනීක ධර්මයන් දවන සුළු ස්වභාවය තමයි සමතය කියලා කියන්නේ. සමත ධ්‍යාන. ඒකට කියන්නේ නිවන ධර්ම නැති කරනවා කියන එක. පච්චනීක ධර්ම කියලා කියන්නේ හතුරු ධර්ම නිවන ආවරණය කරන ධර්ම යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ නීවරණ ධර්ම මෙවයි මෙවයි කියලා හරියට තේරුම් අරගෙන ඒත් ඒ නිවන නීවරණ ධර්ම වලින් දුරුවන් කිරීම සඳහා කටයුතු කරලා අනේ මට මෙච්චර වෙලාවක් එක තප්පරයක් එක විනාඩියක් විනාඩි 5ක් පැයක් එකමාරක් මට මේ පච්චිනික ධර්ම වලින් තොරව නීවරණයන්ගෙන් අයින් වෙලා ගත කරන්න පුළුවන් කියලා ඒ නීවරණ ධර්ම සෑහෙන කාලයකට ඔබා තබන්න පුළුවන් නම් දවන්න පුළුවන් නම් ඒක ඒකට කියනවා පච්චනීක ධාන ධාන සමාපත්තම් ධානය කියලා පච්චනික ධාන කියලා කියන්නේ හතුරු ධර්ම දවනවා කියන එක. ඒක තමයි සමත ධාන කියලා කියන්නේ. ඉතින් ඒ සමත ධානය බාහිර අරමුණකට හිත යොදලායි කරන්නේ. ඒ කරන අරමුණත් එක්ක ගොඩාක් සමීප වෙලා නැත්නම් අරමුණට නැවත නැවත විතක්කේ යොදවලා ඒ අරමුණට নিমগ্ন වෙලා අරමුණට බැහැගෙන අරමුණ තුල රිංගාගෙන ඒ අරමුණෙන් Tamange හිත අරසා කරගෙන වෙන නීවරණ ධර්මකට එන්න දෙන්නේ නැතුව බංකරයක් ඇතුළට රිංගගත්ත යුද සැබලෙක් වගේ ඒ ධ්‍යාන සැප විඳිනවා සීමිත කාලයකට. නමුත් නැවත යුද පිටියට આવොත් නැවතත් Taman අනාරක්ෂිතයි. ඒ වගේ ධ්‍යානෙන් ඉන්න බෑ හැමදාම. එළියට එන්න ඕනේ. ආවට පස්සේ ආයෙත් අර නිවන ධර්මයේ නපුරු බලපෑම තියෙනවා. නමුත් අර ජීවිත කාලයකට ඒක නැති කරගෙන තලාව බන්න පුළුවන් ශක්තියද කියනවා පච්චනික ඡාපනකෝ කියලා. ඊට ඊට සාපේක්ෂව තව එකක් තියෙනවා ආරම්මන උපනිජ්ජාන කියලා. Taman ඉදිරියෙන් ගත්ත ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානය කොච්චර දුරට සමීපව හදාරනවද කියනවා නම් ලං වෙලා බලනවද කියනවා නම් චීන කන්නාඩියක් දාලා බලනවාද කියනවා නම් ලොකු කරලා බලනවාද කියනවා නම් ඒ අරමුණේ තියෙන පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන ඒකේ තියෙන පොදු ලක්ෂණ වලට හිත ගියාට පස්සේ ඒ කෙනාට ඒ සමීපතාවයේ ආනිසංශයක් වශයෙන් ලෝකයේ තියෙන නපුරු බලපෑම නැති වෙනවා. එතකොට ඒ ගත්ත අරමුණේ ඇතුළට கிඳා බහැලා බහැලා බහැලා බහැලා ඒකේ තියෙන ලක්ෂණ බලනවා. ලක්ෂණ જાති දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික ලක්ෂණ ඒ අරමුණ අනික් අරමුණ වලින් වෙන් කරන හැටි පච්චයට පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. පෞද්ගලික ලක්ෂණ කියලා තියෙනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා. ඉතින් යෝගාවචරයා ඒ ඉදිරියෙන් තියාගත් අරමුණ නැවත නැවතට හිත විතක්ක කරලා යොදවලා ඒ අරමුණේ අනික් අරමුණු වලින් වෙන් කර ගන්න පුළුවන් නිමිති ආකාර සටහන් සා උද්දේශ වෙන් කරගන්න. ඒ ආස්වාසිය ගත්තොත් ආස්වාසිය ප්‍රස්වාසිය නැති නිමිත්ත මොකද්ද? ආස්වාසිය ප්‍රස්වාසිය නැති ආකාරය මොකද්ද? ආස්වාස ප්‍රස්වාසයේ දෙකේදී ආස්වාසිය ප්‍රස්වාස නැති සටහන මොකද්ද? මේක ආස්වාසිය කියලා මම අල්ලගන්නේ කොහොමද? කියලා ඒක පුදුමාකාර විදියට ආරම්මන උපනිජ්ජාණය කරනවා අරමුණ හොඳට හදාගන්න. හදාලා කවදා හරි යෝගාවචරයට ආස්වාසය කියලා ගත්තොත් අපි අරමුණට මේ දර්ශනයක් වශයෙන් ඒකේ හොඳට සටහන් ආකාර නැත්නම් ලිංග නිමිති උද්දේශ ආකාර ඔක්කොම දැකපු දාසයාට පේනවා එච්චර සමීප වෙනවා අරමුණට ඒ සමීප වීම නිසා ඒ යෝගාවචරයට පේනවා මේක සමීප වෙන්න වෙන්න ප්‍රස්වාසයේ තියෙන සටහන් ආකාර උද්දේශ නිමිතිත් එක්ක මේ දෙක සම වෙන ගතියකට එනවා දෙකේ තියෙන සමාන ලක්ෂණ ගොක් සමීප බලනකොට පේන්න ගන්නවා ආස්වාසි කියන්නේත් නාම රූප දෙකමයි ප්‍රස්වාසය කියන්නේත් නාම රූප දෙකමයි. ඒක ඈතින් බලනකොට ආස්වාද ප්‍රස්වාසය වෙන් වුණාට හොඳටම ලඟ වෙලා බලනකොට ඒ දෙකේ වෙනසක් නැහැ. මෙන්න මේ වගේ ලක්ෂණ උපනිඥාණය කිරීම නැත්තම් විසිතුරු කර බැලීම විස්තර කර බැලීම විපස්සනා භාවනාව කියලා කියනවා. අන්නේ විපස්සනා භාවනා කරනකොටත් අන්තිමට කොයි අරමුණෙන් පටන් අරගත්තත් ලක්ෂණ ප්‍රතිඥාණය කරලා බලනකොට හැම අරමුණකම තියෙන හැම ලක්ෂණයක්ම ඇතිව නැතිව යන ගතිය පේන්න පටන් ගන්නවා. අපි ගත්තොත් ආස්වාසේ සීතල ගතිය කියනවා ප්‍රස්වාසයේ උණුසුම් ගතිය තියෙනවායි කියලා. ඇත්ත තමයි. මේ තේජෝ ධාතුවේ එකක ගරු ලක්ෂණ දෙනක ලහු ලක්ෂණේ තියෙනවා. නමුත් හොඳට ලං වෙලා බලනකොට පේනවා මේ උණුසුම සිසිලස දෙකේම පොදු ලක්ෂණයක් තියෙනවා ඇතිව නැතුව යන. ඒ වගේම සීතල වෙලාවට නම් ආස්වාසේ දුකයි ප්‍රස්වාසේ සැපයි. මොකද මේ සීතල වලට ආස්වාසේ සීතල කරදරයක්. නමුත් උෂ්ණ වෙලාවට ආස්වාසේ සැපයි ප්‍රස්වාසේ දුකයි. මේ සැප දුක් දෙක මේ විදිහට පරිසරය යනුව මාරු වෙනවා එකක් එකක් සීතල එකක් රස්නේ නිසා මේ මාරු වීම Tamanට කිසිම පාලනයක් කරන්න බෑ. ඒක අපිට මොහොතකටවත් නතර කරන්නත් බෑ. ඒක නිසා පේනවා උණුසුම වුණත් සිසිලස වුණත් ආස්වාසයේ තියෙන උණුසුම සිසිලස දෙකම සමශීතෝෂ්ණකත් එක්ක බලනකොට පිළීමක් කියලා. හැම වෙලාවෙම මේ පිළීම හරහා තමයි ආස්වාද ප්‍රසවාසය අඳුරගන්නේ. නිසා පෙළෙන ලක්ෂණේ බලනකොට උණුසුම කියන්නේ පිළීමක්, සීතල කියන්නේ පිළීමක්, ඒක පරිසරයේ කාලගුණයන් වෙනස් වෙනවා. ඊට පස්සේ හොඳට බලනකොට පේනවා මේ ආස්වාසයේ සීතල ගතිය සහ ප්‍රසවාසයේ උණුසුම් ගතිය මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනය කරන්න බෑ. ආස්වාස සීතලයි ප්‍රසවාස උණුසුමයි කියලා තිබුණාට තුනටම පොදු ලක්ෂණයක් තියෙනවා. පාලනය කරන්න බෑ. නිසා ලං වෙලා බලන්න බලන්න ආනර්මන උපනිච්ඡහණය කරන්න කරන්න විෂිතුරු පෞද්ගලික ලක්ෂණ වලින් පටන් අරගෙන ඒක නැවත නැවත බැලීමෙන් සතතං සමිතං අබ්බෝකින්නම් කියලා තියෙනවා. අතරමැද කඩන්න නැතුව ඒකාකාරව දිගින් දිගටම බලබලා ඉන්නකොට අරමුණේ මේ වගේ පෞද්ගලික ලක්ෂණ හරහා නැත්නම් පෞද්ගලික ලක්ෂණේ පිරිච්ඡ ගතිය හරහා පොදු ලක්ෂණයට යනවා. පොදු ලක්ෂණයට ගියාට පස්සේ අර අරමුණ ඇතුළට ගිහිල්ලා කිමිතිලා නීවරණයන්ගෙන් අරසාව ලබනවා වගේ අරමුණේ පොදු ලක්ෂණ දැකපු ගමන් එයාට කොහොමඩක්වත් නීවරණ බාධාවක් එන්නේ නැහැ. එතකොට ධ්‍යාන සමාධියකට සමානව ක්ෂණ මාත්‍රව පහළ වෙන සමාධියක් ඇති ඒකත් චිත්ත විවේකයේ කියලා මේ ගාතාවල දක්වන පදය එහෙමනම් එහෙම නැත්තම් කියනවා අර කාය විවේකේ ලබාන gederin ගිහිගෙන් අතහැරලා తాවකාලිකව ස්ථිරව ඇවිල්ලා භාවනා කරලා සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් ජහානං මරිංච මානෝ ජහානය අතහරින්න නැතුව පුළු පුළුවන් වෙලාවේ සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් නීවරණයන්ගෙන් බැහැර කරලා සමතේදී නම් নিমগ্ন වීමෙන් විපස්සනාවේදී නම් අරමුණු විසිතු කර දැකීමෙන් සමතේදී නම් ප්‍රතිපක්ෂ ධර්ම දැවීමෙන් විපස්සනා වෙදී නම් ඇතිදී ඇති හැටි දැකීමෙන් ඔය දැවීම දැකීම කියන පදාර්ථ දෙකම තියෙනවා ඥාන කියන වචනේ. අන්නේ විදිහට ගියාම මේ යෝගාවචරයා ගීගේ අතහැරපු එකේ ප්‍රයෝජනය චිත්ත විවේකේ ලබනවා. ඉතින් ඒ චිත්ත විවේකය ගීගේ අතහැරපු ඔක්කොටම ලැබෙන්නේ ඒ වගේම තමයි එක්කෙනෙක් ආරමුණුමටි ඥානෙ ලබනවා අනිත් එක නම් පච්චනීප පච්චනීක ඥානෙ ලබනවා. ප්‍රතිපක්ෂ ධර්මයේ දානවා. ඉතින් මේ දෙන්නම ලබන්නේ යම්කිසි සාන්ති ගතියක්, tempat ගතියක්. නමුත් මේ දෙක සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකක්. ඉතින් මේ දෙන්න අතර සාකච්ඡා කරාට කවදාකවත් sannivedanayak වෙන්නේ සමත භාවනා කරන එකන ලබන ඒ සාන්තියයි විපස්සනා භාවනා ලබන එකන ඒ සාන්තියයි දෙකම භාවනා ප්‍රතිඵල. නමුත් ඒ දෙන්න තාම දක්ෂ නැහැ. මේ දෙක sannivedanaya කරගන්න මම මෙහෙමයි මෙහෙමයි මේකට ළඟා වුණේ මේක මෙහෙම වුණා තව එක්කෙනෙක් කියනවා මම නම් සම්පූර්ණ වෙනස් ක්‍රමයකට ගියේ. එහෙත් මට මෙහෙම වුණා කිව්වහම නිකන් උරස් ගතියක් වගේ පේන්න තියෙනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන් සමහරට එක්කෙනෙකුටම උදේවරුේ සමතේ හරියනවා. හැන්දෑවට විපස්සනාව හරියන්නත් ඉඩ තියෙනවා. එතකොටත් ඒ යෝගාවචරය අලි අවුලකටපත් වෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ ක්‍රමවේදය? මේ ලක්ෂණ උපනිජ්ජාහණය තමන් කරන්න ඕනේ. නැත්නම් ආරම්මණු ලක්ෂණ ඥාණයද පච්චනික ඥානේද ආරම්භන ප්‍රනිඥානේද කියලා යෝගාචර තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි මොකද මේ ක්‍රම දෙක තුනක් මේකට තියෙනවා කියලා හිතා ගන්න බෑ. තියෙන කෙනාටත් ඔයගේ ප්‍රශ්නයක් මතුවේ. නැති කෙනාට ගිහි ගියත් ඇරලත් ඇවිල්ලා දැන් මෙතනත් නැහැ එතනත් නැහැ ලෝක දෙකක් මැද හිර වෙනවා. භාවනා කරන්න එන බොහෝ දෙනා ලෝක දෙකක් මැද ඉන්නේ. තාම gederin ගෙනාපු යාගයන් ආඩම්බරයන් තියාගෙන කල්පනා කර කර ඉන්නවා මිසක්කා විවේකයක් ඇත්තෙත් නැහැ. ඒ විවේකයෙන් භාවනාවක් චිත්ත සමාධියක් එන්නේ නැහැ. ඉතින් ඇත්තටම අනුකම්පා ලැබිය යුතු කණ්ඩායමක් ඒක. ඒ මොකද ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ප්‍රයෝජනක් ලැබිලා නැහැ. ප්‍රයෝජනක් ලැබුණ එකනත් මේක ලැබුණේ ආරම්භන උපනිඥාණය හරහාද නැත්නම් පච්චිනීක ඥාණය හරහාද කියලා යාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අරක ලැබෙනකොට මේකට වෛර කරනවා, මේක ලැබෙනකොට අරකට වෛර කරනවා. ඒ දෙකම නැති වෙනකොට ගිහි ලෝකේ කාම සංඥාවල් ඇවිල්ලා කාම ගුණයන්ගෙන් පෙළෙනවා. ඒ නිසා මේක ලබාගත් කෙනාටත් ඒක අරසා කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් ඕනේ. නැත්තම් ඒක හැමතැනම තියන්න බෑ. 13 වංශේ නමක් වැඩම කළාට පස්සේ කරඬුක තැම්පත් කළ උඩක තියන්න ඕනේ. ඒ කක්කුස්සියක තියලා හරියන්නේ නැහැ. තිබ්බට 13 වැඩ ඉන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඒ ලක්ෂණෝපනිඥානේ හෝ පච්චනික ඥාන කියන දෙක ලබාගත් යෝගාවචරයට බඩදරු අම්මා කෙනෙක් වගේ දැන් දරුකබ රකින්න වෙනවා. එතකොට එයාට මේ ගිහිගේ අතල්ලා ඉඳලා හරියන්නේ අර ගිහිගේ අතල්ලා ගත්ත පැවිදි හෝ යෝගාචර ජීවිතේ සතත අභ්‍යාසයෙන් සතතං සමිතං නිතරම අබ්බෝකින්නම් අතරමැද දේවල් වලින් කඩා ගන්න නැතුව මේක නඩත්තු කරනවා කියන එක හරියට කඹේ ඇවිදිනවා වගේ වැඩක්. නැත්තම් තනියේ දණ්ඩක යනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා යෝගාවචරයට ගොඩාක් තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවා. ගොඩාක් තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පාවා දෙන්න වෙනවා. මේ ඇතිවෙච්ච ඒ සමාධිය එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් හිතේ සංහිඳියාව පස්සම්බණය ඒකට ගැළපෙන්න ජීවත් වෙන්න නෙවෙයි ලෝකේ තියෙන මේ යෝගාචරය මෙතෙක් කළ තියෙන හැම පිංකමක්ම අර ලබාගත් සමාජයට බාධා කරන පිංකම්. දැන් කරන්න වෙන පිංකම් එහෙම නැත්නම් පිංගමක් කියලා දැන් කරන්න වෙන්නේ මේ Tamanට ලැබිලා තියෙන සමාධියට තරම් වෙන ජීවිතයක් ඒක පෙන්වන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අපිට ආදරය කරන කිසිම කෙනෙකුට ඒක ඇත්තේ නැහැ, දන්නේත් නැහැ. ඒගොල්ලෝ දන්නේ කුප්පන වැඩ. ඒගොල්ලෝ දන්නේ අවුස්සන වැඩ. ඒගොල්ලෝ දන්නේ ප්‍රේමාලිංගන දන්නේ. ඉතින් මේ ජීවිතයට ආපුවට පස්සේ යාට සිද්ධ වෙනවා මේ ආර්ය විවහාරය කියන්නේ මොකද්ද? ආර්යයන් වහන්සේලා මේක උපයන්න දක්ෂ වගේ විතරක් නෙවෙයි, උපලෙමක අර්ශා කරන්න දන්නවා. අන්නේ සඳහා නිති භාවනා ක්‍රමයක් ප්‍රතිපදාවක් හුඟදෙනෙක් හිතන්නේ දැන් ප්‍රතිපදාව ප්‍රතිපලයක් විදිහට තමයි මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන ලැබෙන්නේ කියලා. ඒකත් එහෙම තමයි. නමුත් සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන ලැබුණට පස්සේ තමයි ප්‍රතිපදාව වටිනාකම තේරෙන්නේ. ලැබිච්ච දේ අරසා කරන්න. ඒකට නෙවෙයි අපි මෙතෙක් කල් හම්බ කරලා තියෙන්නේ. ඒකට නෙවෙයි අපි මෙතෙක් කල් සැලසුම් කරලා තියෙන්නේ. ඒකට නෙවෙයි අපි කිට්ටු ප්‍රියමනාපයත්ව අපි යොමු කරලා තියෙන්නේ. ඒ ඇත්ත අපි යොමු කරන්නේත් ඒකට නෙවෙයි. අනේ එතෙන්දි තමයි අපට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ. ඒ තමන් කාය ජීවිත নিরপেক্ষව මේ ලැබිච්ච චිත්ත විවේකය ඉදිරියට ගෙන යාම සඳහා නැත්නම් ඒකට තරම් වෙන ජීවිතයක් ගත කරන්න හැදෙනකොට ඒක හරියට මේ ගඟක් දිගේ ඉහළට පීනන්නා වගේ කියලා බුදුහාමුදුරු පෙළලා තියෙනවා. ඉතින් එතනදී මේ අටුවාචාන් වහන්සේලාගේ වචනක් තියෙනවා එකත් හොඳයි සිහිපත් කරගන්න එක ඒකෙදී කියනවා සමත ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ය උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ ධර්ම නිවනට බාධා කරන පච්චනීක ධර්ම දවනවා වගේ විපස්සනා යෝගාවචරයත් අරමුණේ ලක්ෂණ දැකීම පෞද්ගලික ලක්ෂණ දැකීම ආරම්මන ප්‍රණිජානය කියලා කියනවා. ඒ වගේ ඕනනම් කියන්න පුළුවන් කියලා තියෙනවා රූප සංඥාව දවා හැරීම. ඒ කියන්නේ යෝගාවචරයා, විපස්සනා යෝගාවචරයා මේන හිතවිලි, ශබ්ද, වේදනා, දුක් කරදර නැතිකරන කාය අනුපස්සනාට හිත දාන ඉඳගෙන ඉන්න කයට කායේ ස්වરૂපයට හිත දාන නැත්නම් ඒ කාය නියෝජනය කරන ආස්වාස් ප්‍රසආතයට හිත දානවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලීමට හිත දානවා. එහෙම නැත්නම් වම දකුණට හිත දානවනේ. දැම්මට පස්සේ Tamanට තේරෙන පටන් අර ගන්නවා. ඒ ආස්වාස් ප්‍රසආතයට ලං වෙලා බලන්න බලන්න බලන්න සමීපව බලන්න බලන්න බලන්න ඒක තුනී වෙන්න පටන් ගන්නවා. ඒකේ තුනී වේගන එනකොට රූපයාගේ ඕලාරික ස්වරූපයේ මධ්‍යස්ථ ස්වරූපයටපත් වෙලා සුකුම භාවයට යනකොට ඒ රූපය ගෙවෙන තරමට රූප සංඥා හොල්බම් කරන්න පටන් ගන්නවා. Tamante එකේ දේවල් පේන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා, ඇහෙන්න පටන් අර ගන්නවා, හීනයක්ද නැද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඇඟ පාවෙන්න දඟලන්න පටන් අර ගන්නවා, උණුසුම් සිසිල් ගති පහළ වෙනවා. එතකොට යෝගාවචරයාගේ භාවනාව පාලනෙන් ගිලිහෙන පටන් ගන්නවා. අන්නේ පාලනෙන් ගිලිහෙන අවස්ථාවේදී ඒ යෝගාවචරයා මේක මට ලැබිච්ච අභිඥාවක්. එහෙම නැත්නම් මේක මගේ මේ ඇත්ත පෙර ආත්මෙ මේ පේන්න පටන් ගත්තේ නැත්නම් බ්‍රහ්මෙක් දිවියෙක් ඇවිල්ලා මට මේ වරමක් දුන්න ආදි වශයෙන් අද භාවනා ලෝකේ පිස්සු කෙලින තාලේ දිහා බලනකොට ඒ මිනිස්සයෝ මේ රූපය ගෙවන් වෙනකොට ලැබෙන මතුවෙන කාටත් වගේ මතුවෙන එක එක ආකාරවල මේ රූප සංඥාවල් දිගේ පොත් ලියනවා කෝවිල් හදනවා අනුන්සුව කරන්න හදනවා নানা ප්‍රකාර දේශන පවත්වන්න හදනවා ඒක අද භාවනා ලෝකේ පොඩි දරුවෝ අසුචිත් එක්ක සෙල්ලම් කරනවා වගේ කක්කව ලෝකයක් වෙලා ඒගොල්ලෝ දන්නේ නැහැ මේ භාවනා රූපේ ගෙවන් වෙනකොට මගේ හොල්මන් ලෝකයක් එනවා යකඩ මල්ලට ගුල්ල ගැවනවා හාල් මල්ලක නොබල විසිකර ඔක පැත්තකට දාලා අරමුණේම එක්ක හිත තියන්න නැත්නම් මේක මනෝ විකාරයක් බව දැනගන්න කියලා කිසිම කෙනෙකුට බෑ. හැම කෙනාම හිතනවා මේ භාවනාව හරියාගෙන එනකොට ඇයි මට කහ පාට ආලෝකය ආවේ? ඇයි මට නිල් පාට ආලෝකය ආවේ? ඇයි මට වටේට කහ පාටලා මැද නිල් පාට ආවේ? මම ඔක්කොම සංඥාවල් බව දන්නේ නැතුව මගේ හේන හීන පලාපල බලන්න හදනවා. ඇයි මෙහෙම ඉන්නකොට ඔළුව බර වෙන්නේ? ඇයි මම මෙහි නෝට් පැද්දෙන්නේ? ඇයි මම මෙහි නෝට් අතන මෙතෙන් නලියන්න පටන් අරගන්නේ? මේවා දිහා මේ මේවා නිකන් හොල්මන් චිත්ත එහෙම නැත්නම් ඒවට කියනවා හිතලුවන් කියලා මනෝ විකාර රූපේ ගෙවන් වෙනකොට මතුවෙන රූප සංඥා කියලා තේරුම් ගන්න බෑ මොකද අපි නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ භාවනා කරන්නේ මෙන්න මේ මැජික් බලන්න ඒව කියාපාන ඉතින් කියාපාන මිනිස්සු මේ එකක් අල්ලපු ගමන් මේ කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ අර තිබුණට වැඩිය අවුලකටපත් වෙනවා ඉතින් ඒක දවනවයි කියන එක මේ පේන රූප සංඥාවල දිගේ යන්නේකනම් යනවා. ඒක ඉතින් කාටවත් වරක් කරන්න බෑ. ඒක පවකුත් නෙවෙයි. නමුත් කනකොට රාත්තල් ගාන දැනන කාපංකෝ මේක කොච්චර කිව්වත් ඒකම කකා ඉන්න එක හරියටම නීවරණයකට අහුනවා වගේ. සමත භාවනා නීවරණයට අහු වෙනවා වගේ. විපස්සනා භාවනාදී මේ රූප සංඥාවට අහු වෙන එක ඒකේ දොස් කියන්න බැරි මොකද මේක පිං ඇති දක්ෂයන්ට විතරයි හිද වෙන්නේ. අදක්ෂයාට තේරෙන්නේ නැහැ. ගිහිගේ අතර පමණින් ඕක එන්නේත් නැහැ. අරමුණ කීකරු නොවුනොත් වෙන්නේ නැහැ. අරමුණ හොඳට කීකරු වෙලා අරමුණ ගිවන් වේගන යනකොට මතුවෙන මේ රූප සංඥා විශේෂයි. ඒවට කියන්නේ ක්ලේශ කියලා. ඒවට කියන උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ අඳුරගන්න බෑ අපි ඒ තරම් ෂටයි. අපි ඒ තරම් මායාවි. අපි ඒ තරම් වංචනිකයි. දින ඕන දෙයක් කරමු. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ඉඳා කාපන් කියලා දෙනවා. මොනවා හරි පටලවු දෙයක්. ඉතින් කාපු එක මාළු ඇමගිල්ල වගේ ගොදුර ගිරිනවා ගිල්ලල වෙලා ගස්සල වතුරෙන් එළියට ආවට පස්සේ තමයි දන්නේ දැන් ඉතින් කතා කරන්න දෙයක් නැහැ වතුරෙන් ගඩාවට පස්සේ මහලවට අයිතිවාසිකම් පිටිනත් හටම් කරන්න වෙලාවක් නැහැ ඒ නිසා මේ රූප සංඥා විශේෂයි අද මේ මවලපාන දේවල් යෝගාවචරන් පුද්ගලිකව සහ භාවනා මධ්‍යස්ථානවල දිහා බලනකොට පේනවා ශාසනය බාල්දු කරගෙන වමතින් අල්ලන්න හදනවා මේ ගැඹුර දන්නේ නැතුව ප්‍රතිපදාවක හෝ සංසාර දුකේ ගැඹුරු දන්නේ නැතුව මේ රූප සංඥා හේවණල්ලක් බව දන්නේ නැහැ. ඒ නිසා ඒක දවනවා කියන එක, දවනවා කියලා කියන්නේ ඒක විනිවිදිනොයි කියන එක හරිම අමාරු තේරුම් ගන්න දෙන්න. ඒ මොකද යෝගාවචරයා මේක කෙලේශයක් විදිහට දකින්නේ නැහැ. යෝගාවචරය හිතන්නේ මට අම්බෙච්ච පදක්කමක් විදිහට වගේ. ඒක නිසා මහායාන බුද්ධ ධර්මයේ ලියලා තියෙනවා. හැන්දකොරේ ගෙටේන හොරා තමන්ගේ පුතා කියලා වරදොල ගෙටගත්ත මිනිහට වෙච්ච දේ වෙනවයි කියලා. ඒ නිසා අපි ගෙට ගන්නෙම හොරා. පුතා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය සෙල්ලම හරහා තමයි මේ බුද්ධ ආගම දුවන්නේ. බුද්ධ ආගම විනිවිදලා බුද්ධ ධර්මයේ මතු කරන්න නම් මෙවැනි වංචනික ධර්ම මතුවෙන්නේ පිං ඇති යත්තන්ටයි. ගීගේ අතහැරපු යත්තන්ටයි. අරමුණ දක්ෂ වෙච්ච යත්තන්ටයි. මිච්ඡර දුරක් ගෙවාගෙන මේ අරගෙන ආපු මේ භාවනා අහිංසකකම මේ සබම්බෝලයකට මේ මිරිගුවකට මේ රූප සංඥාවකට යට කරනකොට කාටවත් අත දාන්න බෑ. කාටවත් ගොඩ ගන්න බෑ. මොකද මේ යෝගාචරය gediya පිටින් කාලා තියෙන්නේ. ඉතින් මේක ගැන කියනකොට පුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. උන්වහන්සේලා ක්‍රම දෙකක් මේකට දෙනවා. 100ක්ම හරින ක්‍රම දෙකක්. 100ක් කරන ක්‍රම දෙකක් තියෙන බෑ. එකයි තියෙන්න පුළුවන්. නමුත් ක්‍රම දෙකක් තියෙන. එකක් තමයි ඔය මොන හොල්මනාවත් ඕක තුලින් අරමුණ බලපන්. එච්චරයි. මොය හොල්මන ඇවිල්ලා වර්ණ වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, ගන්ධ රස පාත වෙන්න පුළුවන්. මොන මගුල තිබ්බත්, මොන අවමගුල තිබුණත් උක හරහා අරමුණු බලන්න පුළුවන්ද බලන්න. බලන්න ගන්න උත්සාහ පමණින් මේක බොරුව බව තේරෙනවා. එතකොට මේකේ මුල පේනවා, මැද පේනවා, අග තේනවා. මුලට ඉස්සෙල්ලා යකට පස්සේ අරමුණනේ තියෙන්නේ. මූල කර්මත්තාන්නේ. ඒ නිසා නිතරම මෙතෙන්දි මම කියනවා ඊට වැඩිය මම කියන එක ටිකක් පහසුයි කියලා හිතෙන්වත් ඉඩ තියෙනවා. අරමුණ කියන එකට කය ඉන්න ඉරියව්ව බලන්න පුරුදු ඔය මොන හොල්මන ආවත් මම දැන් මේ ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් නැත්නම් සක්මන් කරනකොට ඇඟ පැද්දෙන්න ගන්නවා නිදිමත එනවා ඇත් එක වහන්න හිතෙනවා එතකොට මම මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් කියන නිමිත්ත දන්නවනම් ඒ යෝගාවචරයට පුළුවන් අර හොල්මන විනිවිදින්න ඒ හොල්මන, ඒ පෙන්වන රූප සංඥා ඒක ඝන බහල තාඩුවක් නෙවෙයි ඒකේ ඇහිදල් සහිතයි. ඒක හරහා බලන්න පුළුවන් දක්ෂ යෝගාචරයේ හරහා බලන්න පුළුවන් කම ප්‍රයෝජනෙට ගන්නවා. තමන් පටන් ගන්නකොට ඉඳගත්කම කය දිහා බැලලා ගත්ත ඒ ගතිය දැන් පුළුවන්ද? දැන් මේ හොල්මන් වෙද්දි. ඊට පස්සේ ආය හොල්මන්ට යන ප්‍රශ්න නැහැ. ඒතකොට හොල්මන පේන්නේ කඩ කඩ වෙවි. ඒක යායට පේන්නේ. මෙන්න මේක සාමාන්‍යයෙන් මේ ඒ කඩකඩ භාවයේ ප්‍රයෝජනගෙන හෝල්මන හෝල්මනක් බව පෙන්වන්නට දෙන උපක්‍රමයක්. තව එකක් තියෙනවා මේක ටිකක් දිගිය ගියාට පස්සේ පේනවා මෙතෙන් ගියාට පස්සේ හෝල්මනක් එනවා. එන්නේ හෝල්මනක් බව දන්නවා. ඒ වෙලාවට මොනම දෙයක්වත් කරන්නේ නැතුව හෝල්මන්ට 100ට 100ක්ම ඉඩ දීලා නිසකව මේක හෝල්මනක් බව දැනගෙන බලා හිටියත් ඒත් ඒක නැති වෙලා මේ ක්‍රම දෙකෙන් වරින් වර අරමුණ මිනේ කිරීම ආධුනිකයාගේ උපක්‍රමයයි. කරගෙන යනකොට විශ්වාසයක් එනවා. මෙන්න මේ විදිහට ආරමුණ කීකරු වෙනකොට ආරමුණ සියුම් වෙගෙන යනකොට එහෙන් මෙන් ඉඟිබිඟි පාන්න පටන් ගන්නවා. එහෙන් බෙහෙන් කොමරි කරන්න ඔමරි කරන්න පටන් අර ගන්නවා. පටන් අර ගන්නකොට ඉස්සල්ල ඉස්සලනම් කරන ඉස්සකනම් අත ඉස්සල්ල ඉස්සලනම් කරන්නේ මූල කර්මත්තාන්ට හිත දාන. නැත්නම් මූල කර්මත්තානේ මේ හොල්මන් අස්සෙන් බලනවා. ඒ බැලීමේදී සමාධිය පොඩ්ඩක් කැඩෙනවා. කඩනකොට කරන්න දෙයක් නෑ අර සැකේ ලুকু වෙලා සැකේ හානිය වැඩි නිසා ඉස්සලා කඩාගෙන හරි මේ නිසක බව ඇති කරගන්න. ඒකට කියනවා අවේකප්පසාදේ කියලා නොසැලෙන ගතිය ඇති කරන. පහුවෙන පහුවෙන මේ හොල්මන් එනවා. ඕකට ආයේ මේ අරමුණ හොයා ඉන්න ඕනේ නෑ. කො හොල්මනක් බව දැනන හොල්මන්ට හොල්මන් කරන්න තිබ්බකම හොල්මනේ හොල්මන් ගතිය නැති වෙනවා. හොල්මන හොල්මනක් වෙන්නේ ආශාවෙන් බැලුවොත් තමයි කෑදරකමෙන් බැලුවොත් තමයි. නැත්තම් හොල්මනකට හොල්මන් කරන්න බෑ. මැජික් එකක් මැජික් එකක් වෙන්නේ මැජික් එක බව දන්නේ නැත්තම් විතරයි. මැජික් එකක් බව දන්නවනම් මැජික් කාර්යයට මැජික් එකේ රස බලන්න බෑ. චිත්‍රපටියක් චිත්‍රපටියක් වෙන්නේ අන්ධකාරය ඉඳලා බැලුවොත් විතරයි. එළියක ඉඳලා බැලුවොත් චිත්‍රපටි බලන්න බෑ. මොකද අනිකුත් දර්ශන පේනකොට චිත්‍රපටියේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒක නිසා අපි දවල් චිත්‍ර මැට්නි ෂෝස් පෙන්නකොට විදු ඩැනල් ටික වහලා තිබුණ නැත්නම් පිටින් එන ආලෝකය ආපු ගමන් අපේ අවධානය චිත්‍රයට යන්නේ නැහැ. මුදුවට මතක තියාගන්න චිත්‍රපටියේ චිත්‍රපටියක් වෙන්නේ අන්ධකාරය දිනකම් විතරයි. මේක චිත්‍රපටියක් බව දන්නවනම් ඊට පස්සේ මේ මිනිසුන්ට නාටකම් වලින් අපිට තේමාවක් හදා ගන්න බෑ අපිට පේනවා මේ කොහෙන්ද ආපු ආලෝක කිරණ වර්ගයක් මේ පිටියකට වැදීමෙන් ඇති කරන දෙයක් මෙතන තියෙන සම්පූර්ණ કૃතිම දෙයක් මේ සද්දත් કૃතිමයි මේ රූපත් ඇඳපුවා මේවා ප්‍රകൃතිය නෙවෙයි ඒ සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා දන්න මනුස්සයාට චිත්‍රපටි රස විඳින්න බෑ. ඒ වගේම හෝටලයකට ගිහිල්ලා වේටර් වැඩේ කරන කොල්ලෙක් ගන්න බෑනේ. ගිය දවස් දෙක තුනේ මේක හොරෙමුත් කනවා හැම වෙලාවෙම හොරෙන් කනවා. ඉතින් ලොක්කා දන්නවා ඕක කන්නේ ටික කාලේ ඊට පස්සේ හෝටලේ බත්ත පෙන්නන්න බැරි වෙලාවක් එනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කෑම අතක ගයින්නකොට බඩගින්න නැතුව යනවා. ආන්නේ වගේ මේ හොල්මන හොල්මනක් බව දන්න මිනිහට විතරයි ආර්ය ලෝකේ ඇරෙන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ හොල්මනත් ලොකු දෙයක් කරගෙන ඒක අල්ලන්න මායя දාපු ඇමක් තමයි මේ කියන උපක්ලේශ. අන්නේ උපක්ලේශ ටික තේරුම් කරලා දෙන්න බෑ. මොකද ඒ තරම්ම ලෝකයා සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ ඇඳලා. ෂටගතියේ මායාවී ගතියේ මවාපාන ගතිය. ඒ මවාපාන ගතිය වැඩියෙන් තියෙන එකට රූප සංඥාව වැඩියෙන් මායා කරනවා. එයා රූප සංඥාව වැඩියෙන් කිලි ගන්නවා. එරි ගන්නවා. ඒක ශික්ෂාවක් කරගන්න බැරි වෙනවා. ඒක නිසා නීවරණ ධර්ම පුච්ඡන්නාසේ මේ මතුවෙන උපක්ලේශ ධර්ම ඒවට ඕනම් කියන්න පුළුවන් රූප සංඥා කියලා. ඒ රූප සංඥා මේ වෙතෙන්දී එන්නම ඕනේ. ඔය ඇවිල්ලා තියෙන රූප සංඥාවක් තමයි. ඒකට මුලින් මුලින් මාත් මත් වුණා, මත් වෙනවා. උත්තරේ නම් කරන්න තියෙන අය මූල කර්මස්ථානේ බලන එකයි. නමුත් ඒ පියවර පෙන්නට පස්සේ මූල කර්මස්ථානේ බලන්න තරම්වත් ප්‍රමා නොවි. මේක රූප සංඥාව බව දැනගෙන ගියාට පස්සේ ඒකට ඒ රංගනේ රඟපා ගන්න බැරි වෙනවා. ඒක හරියට ගීගී අතාරන දවසේ සිද්ධාර්ථ කුමාරයා ඒ රූප නාටිකාංගනාවගේ රූප වැළුවා වගේ. නිදා ගන්න ඉස්සලා නාටිකාංගනාව ඇවිල්ලා රූප පෙන්වුවා. එතකොට මේ සිද්ධාර්ථ රජුරවන්ට යුවරජුරවන්ට ගිහි කතාරෙන් ඔක්කොම නිමිටි පහළ වෙලා ඔක්කොම ඉවරයි. නමුත් පිය රජුරෝ පුළුවන් තරම් කරන්න දන්නේ කාමසප පෙන්වන්නට නාටිකාංගනාව ඇවිල්ලා රූප විකාර නැටුම් නටන්න පටන් ගත්ත පිටිපැත්තට හැරුණා. වෙන්නේ නැටුම් දන්නවා මේ විල්ල තියෙන මොකද විත්‍යපැත හැල්ල නිදා වගෙන වගේ ඉඳලා අර නාටිකාංගනාව නිින්ද ගියාට පස්සේ කෙලවක් කරන සංගීත භාණ්ඩ උඩ හෙළුවෙන් වැටලා ඉනකොට හැරලා බලනකොට අන්න නාඩගම දැක්කා. උණ්ඩ උඩින් තමයි අබිනිෂ්ක්‍මණය කරලා ගියේ. නාට්‍ය රංගවැළුවා නම් මොනවා වෙනවද? රස වින්දනම් මොකද වෙන්නේ? ආන ඒ මට්ටම තමයි මේ රූප සංඥා අඳුර ගන්නවා කියන එක කාටවත් කරන්න බෑ දවස පුරා අනුන් රවට්ටන අයට. දවස පුරා රංගපාන අයට, මවාපාන අයට මේ දේ කරන්න බෑ. ඒගොල්ල සාමාන්‍ය ජීවිතයෙන් දැනගන්න ඕනේ මේ මිනිස්සෙක් වෙල්ලා මේ රංගපාන්න, මවාපාන්න. ඉතින් ඒ නිසා මේක තරුණ තරුණයන්ට අමාරුයි. මොකද තරුණ තරුණයෝ ඉන්නේම පුම්බගෙන, මවාපාගෙන. ඒකනේ ඉතින් තරුණ විශේෂය කියලා කියන්නේ. ඒකටම නෙමෙයි නාකියොත් උදව් කරන්නේ. තමන්ගේ දරුවන්ට කවදාකවත් සත්‍ය පෙන්වන්නේ නැහැනේ. උන් ඔක්කොටම নানা ආකාර දේවල් පුම්බවුවට පස්සේ ඒක අහුවෙන තැන තමයි භාවනාවේදී සමත එක්කනාට නැත්නම් සමත වශයෙන් යන කෙනෙකුට බැලුවොත් කාමච්ඡන්දය කාම ගුණයන් අතහැරියට කාමච්ඡන්දේ තාම හිත ඇතුලේ ඉන්නවා. සබිස්පස්සනා කරන එක්කනාට රූපය දැපෙන දමා ගත්තට සතුටන් සමිතන් අබ්බෝකින්නම් කියන විදිහට රූපේ දැපෙන දමා ගත්තට රූපේ ගෙවන් වෙන තරමට දක්ෂ වුණාට පස්සේ රූප සංඥා වෙයිලා වට කරගන්න. වට කරන ආලිංගන කරනවා. සිප වෙනද ගන්න හදනවා. ඉතින් ඒක මේ හොල්මනක් බව. ඒක මේ රූප සංඥාවක් බව තේරුම් ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ වග කියන්නේ නැහැ. බුදුරජාණන් සඳහන් කරන ඔතෙන්ට යනකොට ඔන්න හොල්මනක් එනවා. ඔක හොල්මනක් බව තේරුම් ගනින්. එහෙම නැත්නම් ඔතෙන්ට නම් උදව් කරපුව අරමුණ පිරිසිඳ බලපන්. අරමුණ පිරිසිඳින්නේ ඒකට මතක තියාගන්න අපි ගන්න පිරිසිඳිය හැකි අරමුණ. විපස්සනාට ගන්න පිරිසිඳින්න පුළුවන් අරමුණක් මනෝ විකාරයක් නෙවෙයි. සංකල්පයක් නෙවෙයි. අතගාල බලන්න පුළුවන් එක. මේ කය වාඩි වෙලා ඉන්න කය අතගාල බලන්න පුළුවන් එක. ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එක. පිරිසිඳින්න පුළුවන් එක. ඒ නිසා භාවනාවක් යනවා නම් පිරිසිඳින්න පුළුවන් දේ එහාට ගිය අඩු ගානේ බුදු ගුණ හරි ඒවා විපස්සනා නෙවෙයි. මෛත්‍රිය කියන එක සංකල්පයක විපස්සනා නෙවෙයි. ඡාගානුස්සති, දේවානුස්සති, සංඝානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, අනුස්සති ධර්ම 10ම සංකල්ප. ඒක එකක්වත් පිළිසින්දිට බෑ. භාවනා තමයි. නමුත් ඒක නෙවෙයි. ඒක බෑ ලක්ෂණ උපනිජ්ජහණය කරන්න. ඒක බෑ ඔය රූපේ ගෙවම් කරනකොට රූප සංඥාවට යනවයි කියලා දැනගන්න. ඒක කරන්න අල්ලන්න පුළුවන්. ඒ නිසා සබචනාංශේ කායानुපස්සනාව පෙන්නලා තිනවා. හුඟව දෙනෙක් කියනවා කායानुපස්සනාවට වැඩිය හොඳයි ඔය සංකල්ප දිගේ භාවනා කරන්න කියලා. ඉතින් ඒක හොඳයි. ඒක සමත ක්‍රමයේ වෙන්න පුළුවන්. නමුත් ඒකේ නා ලක්ෂණ උපනිජ්ජාහණය කරાવી ඊට පස්සේ රූප සංඥා සමතික්‍රමණය කරાવી කියන එක හිතා ගන්න බෑ. වෙනවද නැද්ද කියන්න බෑ. කියන්න අපිට අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම පෞද්ගලික ලක්ෂණ විනිවිදලා හිත පොදු ලක්ෂණයට කිට්ටු කරනකොට රූප සංඥාවිල හොල්බම් කරනවා. අර ඒ ගමන නිසිනින්ද වෙන්න දෙන්නේ වෙන්න දෙන්නේ නැතුව රූප පෙන්නනවා, ආලෝක පෙන්නනවා, පහසුකම් පෙන්නනවා, උණුසුම් සිසිල් ගති පෙන්නනවා, කය වනවන්න නලවන්න පටන් ගන්නවා. අඩු ගානේ සක්මනේදී පවා නිදිමත ආරම්භ වෙනවා. සක්මනේදී පවා හෙලෙත් ආඩුවක් නැතුව යනවා. ඒකට දැනගන්න ඕනේ මේ රූපය මේ සක්මනේ වම දකුණ රූපේ හිමීට හුරු වෙලා පුරුදු වෙගෙන යන අතරේ රූප සංඥාවිල හොල්මන් කරන වෙලාව ඒ වෙලාවේදී මෙව්වට අහුවෙන්නේ නැතුව ආධුනිකයෙක් නම් වම දකුණ බලන්න. දක්ෂයෙක් නම් මේ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් මේ ඇවිල්ලා තියෙන රූප සංඥාවක් බව තේරුම් අරගෙන ආයේ මේ අරමුණ බලන්නවත් පමා වෙන්න එපා. අර කරගෙන යනකොට තමන්ටම තමන්ගේ විශ්වාසයේ විතරයි නිවන් දකින්න උදව් වෙන්නේ බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන විශ්වාසය නෙමෙයි. බුදුජානනාථගේ විශ්වාසයේ එතෙන්ට එනකන් කල්බදු ක්‍රමයට අපි පාවිච්චි කරනවා. මෙතනින් එහාට තියෙන්නේ තමන්ටම හැබැයි බුදුහාමුදුරුවෝ <coughs> කියලා දීපේක. කියලා දීපේක තමන් අත්දකිනවා. මේ භාවනාදී මතුවෙන මේ ප්‍රශ්නවලදී ගුරුවරයෙන් ඇහුවට ගුරුවරට කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන් ගාවට බුදුහාමුදුර කරන්න දෙයක් නැහැ. උඹට කරන්න තියෙන දේ තමයි ඔතෙන්ට එනකන් තිබුණ පාර හරිද කියලා බලපන්. සතිය තියනවාද කියලා බලපන්. අරමුණට නැවත යන්න පුළුවන්ද කියලා බලපන්. එහෙනම් භාවනා කැඩලා නැහැ. 아무ත් ඉස්සරහට යනකොට මම මේක තුමේ හතුන්ගේ සැරයක් කියන්නේ. ඒව බලන්නේ නැතුවත් විශ්වාසය ඇති කරන්න පුළුවන් ඒක ආධුනිකයට හරියන්නේ නැහැ. ඒක වෙන්නේ ඒක කීපතාවක් දක්ක කෙනා හිතනවා. මෙතන රූප සංඥා එන්නේ ඕකට අය අරමුණ මෙනෙහි කර කර ඉන්න ඕන කමක් නැහැ. මේක රූප සංඥා භවෙන්ද ඇවිල්ලා. ඔබ ඕනේ නාටකවන් නටපන් කියලා ඉද දුන්නාම එයාට නටා ගන්න බැරි මොනම කෙනෙකුටවත් ඒ නටන්න බෑ. එයාගේ චින්චමානිකා ඉදිරියට ඇවිල්ලා බඩදරුවම කෙනෙක් වගේ අඟර නඟර පාලා බුදුජානක කෝලම් කරනකොට බුදුජානන්සේ කෙලින්ම කිව්වා නංගීටි ඕකේ රහස මායිඹයි දෙන්නම දන්නවනේ කියලා. ඒක හරියට වෙන්නේ අපි දෙන්න ඇන්දෑවි රහසෙන් කාම සේවනය කරුවා අපි දෙන්න විතරනේ දන්නවා කියනවා වගේ. මේ කිව්වේ උඹේ බඩේ බැඳලා තියෙන මොකද්ද කියලා උඹත් දන්නවා මාත් දන්නවා. එතකොට බඩ දරලී කරදී කඩාන වැටුණා. ඕනෙම මායාකාරයෙකුට මායාවක් බව කියන්න පුළුවන් නම් එච්චරයි. එතකොට යාට මායා කරන්න ඕන විස සර්පේකට මේ විස සර්පේ බව දන්න එච්චරයි. එහෙනම් අත ගන්න යන්නේ නැහැ මේ මේ තියෙන 230 කරන්ට් එක කියලා දන්නවනම් එච්චරයි. ඔය කරන්ට් එකේ බේරෙන්න තියෙන එච්චරයි. ඒක දැනගත්ත පස්සේ අත තියන්න යන්න බෑ. අද තියෙනවනම් ලව් එකක් දාලා අත තියපන් නැත්නම් දැනගන්නේ අත තිබ්බොත් වදිනවා. යට්ටිය වදින දන්නවනේ අත තියන්නේ මොකටද? ඊකට මේ විදුලියට බැලලා වැඩක් නෑ. අත තිබ්බට පස්සේ විදුලියට කියන්න එපා මම මේ බුද්ධ ආගමේ ඉන්නේ අට සිල් සමාදන් වෙලා තියෙන කරන්ට් එක පොඩ්ඩක් අඩු කරලා දෙන්න කියලා එයාට ඒක කරන්න බෑ. ඒකට පුදුහමර වගේ වෙන්නේ නෑ. ඒ වගේ මේ විෂ ප්‍රමාණය දන්නේ නැති නිසායි අපි මේ අමනයෝ වගේ දිව්‍යඥාන්සවත් අත තියන්න කැමැත්තෙන් වල පිණුම් ගහන්නේ. මේකේ සංසාරේ බය දන්නේ. ඒ සංසාරේ බය කෙලින් වදිනේ වගේ නෙවෙයි තියෙන්නේ. ඒව එච්චර අමාරු නෑ. මේ මායාවේ. මේ සංඥාවේ. මේ අපේ තියෙන පටලැවිල්ල. අපේ තියෙන ෂටගතිය මායාවේ නිසා යර සමත ධ්‍යාන නැත්තම් ලක්ෂණ ආරම්මන ලක්ෂණ උපනිඥාන කියන විපස්සනා ධ්‍යාන දෙකම තිබ්බත් ඉන් එහාට තියෙන රූප සංඥා පිළිබඳ ප්‍රශ්න සහ විපස්සනා උපක්ලේශ පිළිබඳ ප්‍රශ්න හරිම අමාරුයි පොදුවේ කියලා දෙන්න. මොකද ඒවා එක එකනාට විශේෂයි. හරිම අමාරු පුද්ගලිකව කියලා දෙන්න පුද්ගලික කියපු ගමන් යා හිත නරක වෙනවා. මගේ පුද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න එනවා. මේ මේ අත්‍යන්ත දෙයකනේ අත තියන්නේ. අම්මා අපව තත තිබුණත් දෙකට ඒ නිසා ඒ කෙනා යටහත් පහත් වෙලා අනේ පිං සිද්ධ වෙන්න අනේ බුදුහාමුදුරනේ අනේ ධර්ම රත්නේ සංඝ රත්නේ සීලේ මා පිරිසුදු කරාවා කියලා ඒ දේවල් මට උපදේශ වශයෙන් ලැබේවා මම නිහතමානී වෙන්න ඕනේ මම ප්‍රගල්භ වෙන්න නරකයි කියලා ඒ නිහතමානී ගතිය බුදුරජාණන්සේ අපෙන් ඉල්ලන්නේ කියන හැබැයි තිබුණොත් ගොඩ එන්න පුළුවන් කියලා. ඉල්ලන්න බෑ ඉල්ලුවාට කාටවත් නිහතමානී වෙන්න බෑ. මුළු සංසාරෙම රඟපාලනේ ඉතින් ඉතින් ඒ නිසා මේ බුද්ධ ධර්මයේ ධම්ම බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ දැක්කලා සීලය දැක්කට අපිට ওই තරම්ම ලේසිනේ අහිංසක වෙනවයි කියන එක. අහිංසක වෙන්න බැරි මෙතෙක් කල් අපි හම්බ කරලා තියෙන හැම දෙයක්ම අපිට විරුද්ධව යන නිසා. හැම ශිල්පයක්ම හැම කීර්තියක්ම ප්‍රශංසාවක්ම විරුද්ධව යනවා. ඒ නිසා මේ විදර්ශනා උපක්ලේශ එතන රූප සංඥා විශේෂයි තමන්ට ඒගොඩට යන්න මිත්‍යක් කෙනකන් ආපු සතිය සහ අරමුණ උදව් වෙනවා මඩේ ඇවිදිනකොට හැරමිටියක් උදව් වෙනා වගේ. එහෙම නැත්තම් විශ්වාසයක් තමන්ට පහළ වෙන්න ඕනේ මෙන්න මේ ධර්ම කොටාසේ ගියාට පස්සේ එන්නේ හොල්මනක් එන්නේ රූප සංඥාවක් මේක උපක්ලේශයක් කියලා දන්නවනම් උපක්ලේශ කවදාක හානි කරන්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සත්‍ය ගැන කතා කරනකොට ඔය යකදුරාලා එක එක යකාට නම කියලා ආර්දනා කරනවා මේ මේ පහන් වැට හදලා ඒ මේ තටුව තියලා ඒ කියනකොට ඒ යකා එන්නේ ඒ පික්කිඩ ගන්නම් බිලි ගන්නම් කළු කැවුතු කන්නම් කියාගෙන තමයි එන්නේ. එතකොට මේ යකදුරා දන්නවනම් මේ අහවල් එක ආවේ කියලා නම කියලා කතා කරපු ගමන් ඕනි එකෙක් බයයි. විමර්ශනව අඳුනගත්තා කියන නමට. වැරදිලා නම කියවෝ ගමන් බෙල්ලට අත තියෙනවා. සීරියක්ෂය ආපු වෙලාවේ ඔඩ්ඩි මැසිනයි කියලා නම වර්ධගත්තොත් සීරියකාට වෙලා වෙනවා. සීරියක්ෂය ආපුවම සීරියක්ෂය කියලා කතා කරුවා නම් ඌ එහෙම කුක්කෙක් වගේ පාත් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සෙත් මාරයවිලා කරදර කරනකොට තව පාපී මාර කියලා බුදුරජාණන්සේ කෙලිම මාරයට කතා කරනවා තත්තේව අන්තර 10 තියෙදි. ඒකට මාරයට නින්න බෑ. රණ්ඩු කරලා නෙවෙයි නම කියලා කතා කරන්නේ. ඒ නිසා කෙලෙසේක නම කියලා කතා කරන්න පුළුවන් නම් එනිසි සක්විති රජකමක් තමයි. හැබැයි උපක්ලේශයක නම කියලා කතා කරනවා කියන එක හෙල්ලන්නේ නැහැ. එයා ඉන්නේ සම්පූර්ණ මායා කරගෙන. ඒකට කියන්නම් මම දෙක තුනක් ඕගොල්ලෝ බය වෙන්න එපා. මෛත්‍රී කරන හැම කෙනා තුළම හැංගී ගත්ත රාගයක් තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා 100%ක් නිවන් දක්කන්නේ නැහැ. මෛත්‍රී වඩන්න වඩන්න පිටිපස්සේ හැංගිච්ච රාගයක් වංචා කරනවා. කරුණා භාවනා කරන්න කරන්න හැංගිච්ච ද්වේෂයක් මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් මේක දන්නේ නැතුව මෛත්‍රී කරන්න ගිය ගමන් පටලැවෙන පටලැවිලි අන්තර බුදුහාමුදුරට දොස් කියනවා ධර්මයටත් දොස් කියනවා. හැබැයි මේ අමනයා දන්නේ මෛත්‍රී භාවනාව අංග සම්පූර්ණ එකක් නෙවෙයි පිටිපස්සේ මේ හැම බේතකම තියෙනවානේ ඉංග්‍රීසි වේදකමේ side effects after effects කියලා. ඒ ගතර වාසිය යම් කිසි විසක් වෙනවනේ යකට. ඒ විස අයින් කරන්න එපාය. සිංහල වේදකමනේ ඔක ආහාරයක් වෙන දේවල් ගන්න බේතට ඉංග්‍රීසි වේදකම දෙන්නේ වසවිසනේ. ඒ වසවිස බව දන්නේ නැතුව බේත් බීගෙන බීගෙන ගියාම ඔය ලෙඩෙන් නෙවෙයි මැරෙන්නේ. අර ඒකතු වෙන ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකකින්. ඒකතු වෙන බේත් ගන්න ගන්න ගන්න ගන්න වකුගඩුව හවුතු කරනවා. ඒක දන්නේ මේ පොතේ ලියලා තියෙනවා බලන්නේ කව පුංචි අකුරුලින් හැම එකම ලියලා තියෙනවා. ඒ වගේ දන්නේ නැත්තම් මෙන්න මේ වැඩේ මම කරනකොට මෙන්න මේ වගේ යටිපහුවෙන දෙයක් තියෙනවායි කියලා. ඉතින් මේ මිනිස්සු අන්තිමට බුදුහාමරට දොස් කියනවා. විපස්සනාය විතරයි සතිය විතරයි මෙන්න මේ අඩුපාඩුව වෙන්න දෙන්නේ නැතුව මේක යනකොට මෙයා වෙන ස්වරූපයකින් වෙන මායාවකින් වෙන සංඥාවකින් මේ ඔළුව දානවා. දාන්න රණ්ඩු කරන්න යන්න එපා නම කියලා කතා කරා. මේ මේ උපක්ලේශය මේ රූප සංඥා ඒ සෙල්ලම තියෙන්නේ තේරවාද බුද්ධ ආගමේ විතරයි. අද ඒකත් උගා දුර්ලභ වෙලා තියෙනවා. නැත්නම් ගැඹීර ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. සාකච්ඡා කරගන්න බැරිලා තියෙනවා. එදිනදා ජීවිතේ අපි මවා පාන වැඩි නිසා. රංගපාන වැඩි නිසා. ඒ නිසා ජීවිතේ රංගපෑම වැඩි, මවා පෑම වැඩි, බහුගූත වැඩි කෙනාට භාවනා කරන මධ්‍යස්ථානට යන්න බයයි. මොකද එතන ගියාට පස්සේ රෙදි ගලවලා සාමාන්‍ය ස්වරූපෙට දානවනේ ඔක්කොමලා බිම වාඩි වෙනවනේ ඔක්කොමලා එකට උයපු බත්තලිය කණ්ඩ දෙනවනේ ඉතින් කට්ටියට බෑ ඒ කටියට ඕනේ සුවිශේෂී ලක්ෂණ. ওই ලක්ෂණ කියලා කියන්නේ වැඩි සත්කාර සම්මාන සීලෝක බලාපොරොත්තු වෙන ගතිය. ඒකෙන් නැති කරන්නයි බුදුරජාණන් වහන්සේ කිසජගෙයින් එළියට බහැලා අවුරුදු 45ක් ගත කරා. ওই කියන කිසිම කුමර කුමරි වස්තු නැතුව සුකොබෝගී නැතුව මම අනික් කිනුස් වගේම සැපෙන් ජීවත් වෙනවා කියලා ප්‍රසිද්ධ කෙරුවේ ඕනම කෙනෙකුට මෙතෙන් එන්න පුළුවන්. ඒ නිසා අර ඊට ඉස්සලා තියෙන කාය වික චිත්ත වික දෙක ලැබීම පවා දුෂ්කරයි. නමුත් ඊට හා තියෙන මේ උපදි විවේකයේ කියන තමන්ගේ තියෙන මේ ෂටගති මායාවී ගති ඒ ෂටගති මායාවී ගති වල තියෙන චපලකම පෙන්වන්න එන මේ රූප සංඥා විවිධසන උපක්ලේශ කියන එක මේ කෙලින් රණ්ඩු කරලා දින රණ්ඩුවක් නෙවෙයි ඥාණයෙන් ගහන්න ඕනේ. ඒකට කියන්නේ වීරිය සංප්‍රයුක්ත ඥාන සංප්‍රයුක්ත වීරියක් ඕන කරන දැනගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ හීනයක් මායාවක් හිතලුවක් වත් ඒක රණ්ඩු කරන්න එපා ඕනනම් බය නැම මූලකට මතාන්න ඵලයක් බය නැත්තම් ඕක මායාවක් කියලා මායාවක් බව දැනගෙන භාවනා කරන්න ඕනේ මේක අපේ පොතේ සඳහන් කරලා තියෙන්නේ මාර පරාජය කරනවා කියලා එහෙම නැත්තම් එක එක කෝලම් පෙන්වන්න හදනවා කියලා මේක දැකීමෙන් ඇති හැටිය දැකීමෙන් දස්සනා පහතබ්බා කියන වචනවත් ගලපෙනවා මේ තියෙන්නේ රූප සංඥාවක් කියලා දකිනවනම් ඒක රූප සංඥාවක් වෙන්නේ නැහැ රූප සංඥාවක් වගේ දන්නේ නැතුව මේක නিত্য සුඛ සුභ ආත්ම දෙයක් වශයෙන් ගත්ත ගමන් ඉතින් අර හතුරෙක් විසින් හතුරෙකුට කරන කරදරය හොරෙක් විසින් හොරෙකුට කරන ලද කරදරේ මේ වර්ධව වටා ගැනීම කිතා කරනවා විසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ වර්ධවා වටහාගත් හිත හොරෙක් හොරෙකුට කරන දඬුවම හතුරෙක් හතුරට කරන දඬුවම කරනවා ඒක නෑ ඔය කායි විවේක මට්ටමේ ඒක නෑ චිත්ත විවේක මට්ටමේක තියෙන්නේ මේ උපදි විවේක මට්ටමේ ඒ උපදි විවේක මට්ටමට යන්න ඇති වෙන්න සංසාරේ දුක තේරුම් ගන්න තියෙනවා එහෙම නැතුව මේ බණ ඇහුවට පිටිකේ කාටවත් පරවාඩම් කරාට විනය රැක්කට හරියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. ඇයි මේක අවශ්‍ය කරලා තියෙන්නේ මේ සංසාරේ තියෙන දුකේ සංකර භාවයේ තේරුම් ගන්න ඕනේ. අපි කොච්චරක් අපිව රවට්ටගෙන ජීවත් වෙන්නේ. අපි කොච්චරක් අනුන් රවට්ටගෙන ජීවත් මේ දෙකටම තනි උත්තරේ අහිංසකකම. අහිංසක මනුෂ්‍යර කවදාක රූප සංඥාවේ බාධාවක් නැහැ. ඒක හැරයක් කියලා දීපු ගමන් යා තේරුම් ගන්නවා. දෙසරෙන් තුන් සැරේ යනකොට විශ්වාසය ගොඩනගා ගන්නවා. ඒ නිසා යාට ඒක මේ අලු පිඹ අලු ටිකක් පිඹලා හරියා වගේ පිඹලා ඉන්න පුළුවන්. නමුත් මායාකාරී ගත කරන කෙනාට ෂට ගති තියෙන කෙනාට ඒක මහා මේරු පර්වතේ වගේ කාය විවේක චිත්ත විවේක වලට වැඩි අමාරුයි මේ උපදි විවේකය අද භාවනා ලෝකයේ දිහා බලනකොට විශේෂයෙන්ම ලංකාව වගේ රටක හොඳ සාරක්ෂතාවයක් තියෙන දක්ෂ මිනිස්සු ඉන්න රටක බර ගාන මෙතනින් එහාට පැන ගන්න බැරුව මේ භාවනා විකුණගෙන කන. ඒකෙන් নানা ව්‍යාපාර කරන්න හදනවා. ඒ මොකද හේතුව මේ රූප සංඥාව තේරුම් ගන්න නැතුව ඒ මට්ටමට ආපු නැති අයට මේ තමන්ගේ පටලැවිල්ල මේ තමන්ගේ මනෝ විකාරය අභිඥා වශයෙන් පෙන්ලා දෙනවා. ධ්‍යාන වශයෙන් පෙන්ලා දෙනවා. මාර්ගඵල වශයෙන් පෙන්ලා දීලා පටලවාගෙන අන්තිමට රහසේ වහකාලා මැරෙන්න වෙනවා. ප්‍රසිද්ධිය කරගන්න බෑ මේක දීලා නටපු නටගමේ හැටියට කරගන්න බෑ අන්තිමට රහසේ වහකාලා මැරෙන්න වෙන්නේ. නමුත් සරුවචනංශේ අමාරුවේ දාන ධර්මයක් නෙවෙයි දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ විවේක මට්ටම් තුනක් පෙන්නලා මේ උපදි විවේකය කියන එක ලකනොපනිඥාන එහෙම නැත්නම් පච්චනීක ඥාන කියන මට්ටමින් එහා තියෙන එකක් අන්න ඒකට ලෑස්තිලා යන්න කල්යාණ මිත්‍යාගේ ඇසුර තියෙන්න ඕන. ධර්ම සාකච්ඡාව තියෙන්න ඕන. කමඨාන සුද්ධ වෙන්න ඕන. ඉතින් ඒ තුන ඒ කාරණා ටික ලඟුනේ නැත්තම් මේ අවශ්‍ය වෙලාවට ඉතින් මෙතෙක් කිනාපු වීඩියෝ හෝ හුදකලාව හෝ ඥානය හෝ සතිය හෝ එතනින් එහාට යන්න මදි. එතකොට ඒකම දහස්වර කිරීමෙන් ඒ ඉන්න මට්ටමේ මේ අවබෝධයක් ඇතුව දහස්වර කිරීමෙන් විතරක් සමහර වෙලක කෙනෙකුට මේකේ එහා පැත්තට ය아가න්න එක ඒක ඥාණයෙන් කරන්න ඕනේ වැඩක්. ඒක තේරෙනවා. ඒකට කියනවා උපදි විවේකී කියලා. කියනවා ආසව අනුසය ධර්ම එහෙම නැත්නම් අනුසය භූමිය තේරුම් ගැනීම කියලා. බටහිර මානසික විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ කියනවා මේ ශේෂ්ත්‍රයේ බටහිර මානසික විද්‍යාව දන්නේවත් නැහැ කියලා. හිතලවත් නැහැ කියලා. අඳුර ගන්නවත් බෑ කියලා. ඒ තරම්ම බොළඳ මානසික විද්‍යාවක් තියෙන බටහිර ඒ තියෙන ටික හොඳටම තේරෙනවා මේ බුද්ධ ආගමේ කාය විවේක චිත්ත විවේක යනකොට ඒ ටික වෙනවා. නමුත් මේ උපදි විවේක පැත්තට තියෙන වංචනික භාවය, ෂට භාවය, මායාකාරී බව, බටහිර මානසික විද්‍යාව මායාවක්. ඒක තනිකර මමයක් ඉන්න ආත්ම දෘෂ්ටියකට ගැලීගච්ච දෙයක් නේද? ඒගොල්ලන්ට ඒක හිතන්න ගිය ගමන් මානසික විද්‍යාවම කඩලා යනවා. ඒ නිසා ඒගොල්ලන්ට බෞද්ධ ක්‍රමයේ තියෙන ක්‍රම ඉගෙන ගන්නත් අපහසුයි මොකද ඒක තමන්ගේ බඩ රසාවට වදිනවා. ඒ නිසා බුද්ධ ආගමෙත් මේ අනුන්සුව කරන්න බුද්ධ ආගම් කරන අමනයෝ පිස්සෝ තරං මෝඩ જાචක් මන් දැකලා නැහැ. තමන්ගේ වැඩේ හරියට කරගන්න දන්නේ නැතුව මේ අනුන්ට උදව් කරන්න හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනවා තමනුත් මට ගෝරෝක ඉදිලා එරිලා ඉන්න ගමන් තව මඩේ ඉන්න කෙනෙක් ගැන අනුකම්පාවෙන් උස්සන්ට යන එක එරිලා නැහිනවා. ඒ නිසා මේ උපදිවිවේකේ ගැන දන්න කෙනා කාගවත් පව් කොන්තරත් බාර ගන්න යන්නේ නැහැ. තමන් ආදර්ශ ජීවිතයක් ගත කරන ගමන් පුළුවන් තරම් සතතං සමිතං අබ්බෝකින්නම් කියන විදිහට එකම නිත්‍ය ප්‍රතිපදාව දිගට දිගට කරගෙන යන අතර තේරුම් ගන්නවා මේක ඥානයත් අවශ්‍යයි ස්ථානෝචිත ප්‍රඥාවත් අවශ්‍යයි ඒ දේ කෙරුවට යොදන්න නැතුව කරන්න බෑ යෙදෙන්න නැතුව කරන්න බෑ කෙරුවට පස්සේ අපි හිතමු කාට හරි මේක මොනවා හරි හේතුවක් නිසා ආවුණයි කියලා ඒක කියලා දෙන එක ඊට අමාරුයි මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මොකද අපි තර්කානුකූලව හිතන මනසක් පුරුදු කරලා ඉවරයි අපේ හිත කුරුවල් වෙලා ඉවරයි. මේක තර්කයට අහු වෙන එකක් නෙමෙයි. මේක තර්කයෙන් එහා පැත්තට ගිය එකක්. ඒ නිසා මෙතෙන්ට යන යෝනිසෝමනසිකාරය එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී කල්පනාව නිවනට හේතු වෙන එකක්. ඒ නිසා මේ අධ්‍යාපනයෙන් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. අධ්‍යාපනයකට බාධායි කියලා මම කියන්නේත් නැහැ. අධ්‍යාපනයේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද අධ්‍යාපනයෙන් අපි හිත රේකී ක්‍රමයට හිරිවැටලා ඉවරයි. මෙතනින් එහාට බෑ. මෙතනින් එහාට තමන් පිළිබඳ සුවං විවේචනය අවශ්‍යයි. තමන්ට සිදුවෙන හැම දෙයක්ම පණිවිඩකාරයෙක් කියලා තේරුම් ගන්න ඕනේ. කරාරින්නත් එපා. ඒ සුවං විවේචනේ ගියාට පස්සේ තේරෙයි අපිට මේ පණිවිඩකාරයා කී දවසක් කොච්චර ගෙටෙන්න හදලා තියෙනවද අපි වළක්වලා තියෙනවා. අපිට ඒ පණිවිඩකාරයා වෙන්නේ හතුරෙක් විදියට. හතුරා වෙන්නේ නැහැ එක් විදියට. ඒක නිසා අමාරුම දේ තමයි කුසල ධර්මය මොකද්ද අකුසල ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න. අපි අනුන්ට නම් කියලා දෙනවා කුසල් කරපල්ලා අකුසල් නොකර හිටපල්ලා මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. කියලා දුන්නට තමන්ගේ අත්ත කුසලයේ කියන එක තමන්ගේ අත්චර්යාව කියන එක දන්නේ නැති යමනයාට තමයි පෘතජනය කියලා කියන්නේ. ඒ පෘතජනයට ඒ නිසා අනුන්ට මේ මාර්ගෝපදේශකත්වයක් දෙන්න කියලා දෙන මේ සිස්ටම් මේ මට්ටමින් කියලා දෙන්න පුළුවන් කියලා අමාරු බව තේරෙනවා. මේ උපදි විවේක පිළිබඳව එහෙම නැත්නම් මේ සංඥා රූප සංඥා පිළිබඳව වැඩ කටයුතු කරනකොට ෂටමායාවී ගත පිළිබඳ වැඩ කරන ගියාම ඒකට වටිනාකම තියෙන යෝගාවචරගත ජීවත් වීමේ තියෙන වටිනාකම. යෝගාවචර ඒ දේ හෙලි කරන්න උත්සාහ කරන කෙනෙක් තමයි බැරිකම, තමගේ තියෙන ෂටගතිය, තමගේ මායාවී ගතිය, තව උපසම්පදා භීෂ්වක් ඉදිරියට තව යෝගාවචරක ඉදිරියට කියත හැකිනේ. මෙන්න මෙහෙම ගැතින් වෙලා තියෙනවා ඔබ වහන්සේට ඕ ඔබතුමාට ඕ කරදර වෙලා තියෙනවා සමා වෙන්න. මේක අරගෙන මට ආත්මෙට ආයෙ යන්න බෑ. දැන් බල්ලෙක් ඉදිරියට හරි කමන්නේ වැදලා සමාව ගන්න පුළුවන් ගතියක් යෝගාවචර භූමියේ තියෙනවා. ඒ නිසා යෝගාවචරයන් අතර ඒක ඒ ඒ අදහසෙන් ජීවත් වෙනවා නම් ඒ මැද බුදුන් ඉන්නවා වගේ. සාමකාමී යෝග ජීවිතය ඇතුළත සමග්ගාණන් තපෝසුකෝ සුකෝ බුද්ධානං උප්පාදෝ වගේම පදයක් තමයි යෝගාවචරය ආය අතර මේ ඒකාග්‍ර භාවය අපි අපි ජීවත් වෙන එකිනෙකාගේ පව් එකිනෙකාගේ කණ්ණාඩියෙන් දැක ගන්නයි ඒ නිසා ඒකට අපි නැමීගෙන නතු වෙලා ගත කරන්න ඕනේ කිව්වහම අපිට අම්මා අප්පා නොකරපු උදව්වක් හම්බ වෙනවා. අපිට ගුරුවරයෙක්ගෙන් නොවෙච්ච උදව්වක් ලැබෙන යෝගාවචරය. ඒ සඳහා Tamanට කරන්න තියෙන දේ අහිංසක වෙන්න, ෂට මායාවි ගති නෑ කියන්න යන්න එපා. තියෙන හැම වෙලාවෙම ධර්මේ නා බුද්ධ නාමෙන් ධර්ම නාමෙන් සංඝයාගේ නාමෙන් සීලේ නාමෙන් හෙලි කරන්න. අනික් එක නෑ කියන්නේ නෑ නෑ ඒක ෂටගතියක් නෙවෙයි කියලා. ප්‍රශ්නයක් නෑ. හෙලි කෙරුවට පාඩු වෙන්නේ නෑ. ඒ හෙලි කිරීම හරහා තමයි අනුන් විශ්වාස කිරීම හරහා තමයි තමයි ධර්ම විශ්වාසය ලැබෙන්නේ. මුළු ලෝකෙම අද උගන්වන්නේ කවුරුත් විශ්වාස කරන්න එපයි කියන ධර්මය. ආරක්ෂකය වලට තමයි අද වැඩියෙන්ම රජයේ බරපතල වියදමක් වේදම් කරන්නේ අරසාවට. ඒ කියන්නේ කවුරුත් විශ්වාස කරන්න. විශ්වාස කරපන් මේ වෙඩි බෙහෙත්. විශ්වාස කරපන් ආයුධ කියන එකයි. බුදුන්සේක කිසිම දෙයක් නැහැ. තමන් තමන් විශ්වාස කරගන්න සම්බ්‍රක්‍මචාරින් විශ්වාස කරන්න විශ්වාස කරාට පස්සේ තමන්ට තේරෙනවා අහිංසක ක්‍රමය තමයි සරලම ක්‍රමය. වියදම් අධිකම අඩුම ක්‍රමය, පාරිභෝගිකත්වයේ අඩුම ක්‍රමය මේ ආරපිරි මැස්ස වැඩිම ක්‍රමය. ඒක පුත්‍රචාන්නාංශයෙන් පෙන්වන්නට අවුරුදු 45ක් ගත කළා තියෙනවා. ඉතින් මේ අටුවාචාරින් වහන්සලා පෙන්වනවා. ඒක පසේ පුත්‍රචාන් වහන්සලා ඊටත් වැඩිය පෙන්වනවා කියලා. රජසප අතහැරලා එළියට ගිහිල්ලා පැවිද්දක් අරගෙන කතා කරන්නවත් නැතුව ජීවත් වෙනවා. කිසිම සමාජ ආශ්‍රයක් නැතුව ජීවත් වෙනවා. ඒක නිසා ආද ආදීනව කල්පනා කරලා තියෙනවා සම්මසිතා භවේසු මේ භව ගමන පුරා කොච්චර රංගපෑමක් කරනවද කියලා. මේ මමයා හරි කියලා පෙන්වන්නට මමයා උස්සස් කරලා පෙන්වන්නට මමයාට වැඩි හැප ලැබලා දෙන්න අපි සියල්ලම මේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන් කතාවනේ තියෙන්නේ. මේ මමයාවට පස්සේ ඉන්නකම් අහිංසකකමක් නැහැනේ. ඒ අහිංසක ජීවිතයක් අපිට තිබුණේ අවුරුදු 6 වෙනකම්. ළමා කාලේ අපිට බැරිද මේ තියෙන මේ කුණු කන්දල් ටික తాවකාලිකව පැත්තක තියලා අහිංසක ළමා ජීවිතයක තිබුණු බොළඳ වෙන්න හදනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ ළමයෙක් තුල තියෙන ඒ ගතියට යන්න පුළුවන් නම් මේ ලෝකෙ මෙච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන රණ්ඩු සරුවල් ඇති වෙන්න වෙලාවක් නැහැ. ඒෂා භාවනා කරන්න මේ පරියන්කේ විතරක් මේ අවබෝධ කරන්න බෑ. සමාජ ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. තව කෙනෙක් එක්ක ඇසුරු කරනකොට අපි කොච්චරක් ෂට මායාවේ ගති පෙන්නනවද අනික් කෙනා කොච්චරක් මට ෂට මායාවේ ගති පෙන්නනවද කියන එකට අවදිනම් වසංගන්න එපා කියාටත් කියලා දෙන්න ඕනේ වෙලාවක් කලාවක් බලලා Taman ළඟ වෙනවනම් අනික් කෙනා එක ඉල්ල ගන්න ඕනේ මම උඹ ළඟට ඇවිල්ලා ණයාපෙනේ පිඹුවාද ඒ නැත්නම් මම වසලයක් වගේ මේ හීනමානටපත් උනාද මට කරුණා කරලා ඒක මට තේරෙන්නේ නැහැ මේ කණ්ණාඩි හරහා දකින්න ඕනේ ආන්නේ විදිහට එකිනෙකාට අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට එකිනෙකාට එකිනෙකා ප්‍රත්‍ය වෙනවනම් මම හිතනවා ඒක තමයි භාවනා මධ්‍යස්ථානක තියෙන ලෝකේ අනිත් ඇඟවල නැති ලකුණ. ඉතින් හැම වෙලාවෙම මතක තියාගන්න භාවනා කරන්ඩ සතතං සමිතං නැත්නම් අබ්බෝකින්නම් කිසිත ආචින්න ධර්මේ කඩා ගන්න නැතුව භාවනා කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න අනුන් අපිට දක්වන ආකල්පේ ලොකු පාඩමක් තියෙනවා. ඒ මිනිස්සු දකින්න අපේ කෙරේ. දැකලා මේ පෙන්වන දේවල් දොස් කියාගෙන අපිට යන්න බෑ. අපිට සුද්ධවන්තෙක් වෙන්න බෑ. හැබැයි කියන ඔක්කොම ඇත්තක් නෙවෙයි. සමහරකව නාස්තික විවේචන මොත ආස්තික කොටස අරගෙන කටයුතු කරන්න යනවනම් මේ අද මේ 2600ක් පස්සේ නැත්නම් 10 ගණන් පස්සේ කියලා ධර්මයේ කිසිම වෙනසක් වෙලා නැහැ. අපිට පුළුවන් එකට පණ දෙන්න. පණ දීපු ගමන් ධර්මය අපිට පණ දෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස වැඩි බණට භාවනාවට කියවෙනව නෙවෙයි ඒකචර ජීවිතය කියලා කියන්නේ හුදු කායික විවේක විතරක්ම නෙවෙයි. හුදු චෛත්‍යික විවේකේ විතරක් නෙවෙයි මේ හිත පුළුවන් නම් ෂටමායාවී ගතියෙන් ගතියෙන් නැත්නම් මේ සංඥා වල කරන පට්ටපල් ගතියෙන් බේරගෙන ජීවත් වෙන්න අන්නේ තුනේම අර්ථය තමයි ඒකචර කියලා කියන්නේ නැත්නම් මේ ජනයා කෙරෙන් වෙන් වෙලා ගත කිරීම පමණක් නෙවෙයි ඒක අමාරු බව ඇත්ත ඒ නිසා ඒකෙන් අත්තේ ඈත්‍ච්ච පිරිසක් නේ අපි මේක තුලා ඉන්නේ දැනටමත් පුද්ගලිකව ඉතුරු පියවර ටිකත් ඇති කර ගැනීමෙන් අර ඇති කරගත්ත මේ ගාතාවේ සඳහන් කරලා තියෙන විදිහට පටිසල්ලාණිය තවදුරටත් අර්ථයක් වඩා අර්ථවත් කර ගන්නට සියලු දෙනාටම මේ බණත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දවසේ ධර්ම දේශනාව අංග බ්‍රහස්පතින ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා විනාඩි සල්පයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සම්බන්ධව. එහෙම නැත්නම් ඒ අදාළ තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි කෙටි ධර්ම සාකච්ඡාවට වෙලා ගන්නවා. ඒ සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි ඊතාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාර સમાપ્ત කරන්නයි බලන්නේ. ඉතින් ඉස්සලා කාටරි වෙන කියන කරන දෙයක් තියෙනවා කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලයි. අවසරයි සංස මේ කලින් දවසේ කමඨාන් සුද්ධ කරද්දී මේ මට මතක විදිහට ඒකේ නම අනුග්‍රහික සූත්‍රය. කාලෙන කාලම් සමාධි නිමිත්ත මනසිකාතබ්බම් කාලෙන කාලම් පග්ගා නිමිත්ත මනසිකාතබ්බම්. ඕක ගැන කතාවක් ඇති වෙනවා සංස. එතෙන්දී දැන් ඔය කියන එක මම කලිනුත් අහලා තිබ්බා. එතකොට තේරුණා දැන් කාලයත් එක්ක භාවනා කරද්දී අපි මේ මේ වෙලාවේ සමාධිය අවශ්‍යයි මේ වෙලාවේ වීර්ය අවශ්‍යයි කියලා ඒක අර මේ කරද්දි කරද්දි අත්දැකීමත් එක්ක ඒක පිළිබඳ තියෙන අවබෝධය වැඩි වෙන ගතියක් වගේ එහෙමද ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙවෙන්න පුළුවන්. එහෙම වැඩි වෙන ගතියක් වගේ තේරුණා සමහරවිට. දැන් එමුණට එදා කතා කරද්දී එතන තව එකක් කතා වුණා කාලන කාලම් මේ උපේක්ඛා නිමිත්තන් මානසිකවතබ්බන් කියලා. එහෙම දෙයක් ඊට කලින් අහලා තිබ්බේ නැද්ද මතක තිබුණේ නැද්ද මොකක්ද දන්නේ සංස? අන්න ඒකත් අර ප්‍රායෝගික ජීවිතේ දකින්න විදිහ ටිකක් පැහැදිලි කරන්න. උපේක්ඛා මේ වෙනමයි කියලා කියන්නේ කාය විවේක චිත්ත විවේක විතරක් අහලා තියෙන කෙනාට Taman ලැබුණු කාය විවේකයේ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මට මේ දේවල් අහන්නවත්, දකින්නවත් මේව මොනක කරන්න හම්බෙන්නේ නැහැ ගෙදර හිටියානම් කියලා Taman කාය විවේක ගැන ආඩම්බරයක් එනවා. ඒ ආපු ඔක්කොටම සමාධිය එන්නේ නැහනේ. දැන් සමාධිය ආවට පස්සේ එයා සමාධිය વિશેයි පුදුම සතුටක් ඇති වුණා. මේ ආපු ඔක්කොටමත් හම්බුනේ මට ලැබුණා නේ කියලා ඒ සමාධිය අහිංසකව එහෙම නැත්නම් සාධාරණව බුද්ධ විදිනවා සමාධිය વિશે උපේක්ෂාව දන්නේ නැතුව යනවා. සමාධිය තියෙන එක සාපේක්ෂ ධර්මයක්. සාපේක්ෂ සමාධියට සාපේක්ෂ වික්ෂිප්ත ගතිය තියෙන්න ඕනේ හිතක සමාධිය වටනකම තේරෙන්න. ඒ නිසා සමාධියාවත් එකයි උපේක්ෂාව වික්ෂිප්ත භාවයාවත් එකයි කියලා මේ විශේෂයි උපේක්ෂාව තිබුණ නැත්නම් සමාධිය Tamanට Tamanව වශී කරගන්න. Taman සමාධියට නතු වෙනවා. ඊට පස්සේ එනවා මේ කාටවත් නැහැ. ගීගේ අතාරින්නත් බෑ. කාටවත් සමාධිය ගන්නත් බෑ. මම තමයි ලොක්කා කියලා හිතා ගන්නවා. මේ හිතිල්ල නිසාම හිත වික්ෂිප්ත වෙනවා. එයා ඊට පස්සේ උපේක්ෂා කරන්න ඕනේ මේ සමාධිය තපක් සමාධි සැපයක්. උඩ සාපේක්ෂව දුකක් තියෙනවා. සමාධිය නෑ හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවේදී ඒ දෙකම හිතේම පෙරලි අවස්ථා දෙකක් මිස අරකට වැඩිය මේක හොඳයි කියන්න බෑ. දෙකේ අන්‍යෝන්‍ය ප්‍රතිගතියක් සාපේක්ෂ ගතියක් තියෙන නිසා සමාධිය වඩන්න මොකද ඒක නොමිලේ හම්බෙන්නේ නැති නිසා වැඩුවට අවසාන නිෂ්ඨාව වෙන්න දෙන්න එපා. එතකොට සමාධිය අපිව චප්ප කරනවා. අපිව වශී කරගන්න, නතු කරගන්නවා. ඒක කරන්න එපා. සමාධියට හොඳට රිදෙන්න හිතේ වික්ෂිප්ත ගතියටත් එන්න දෙන්න ඕනේ. නැත්නම් වික්ෂිප්ත ගතියට සමාධියටයි සමසිත ඒක නිසා කියලා තියෙනවා උපේක්ඛා සති සම්පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධිය කියලා. චතුත්ථ ඥාන සමාධියට යනකොට උපේක්ෂාවෙන් සහ සතියෙන් ආඩ්‍ය වෙච්ච හිතකින් මේ සමාධිය ලැබුවොත් සමාධිය තමයි නතු කරගන්න පුළුවන්. නැත්තම් සමාධියට අපි වහල් වෙනවා. මේ සමාධිය කියන කින දේවල් කරන්න ගියාම සමාධිය නිවන වගේ වෙනවා. එතකොට අමාරු වෙනවා. ඒ නිසා සමාජයට වැඩි පෙනිපුම්බඩ දෙන්න එපා. සමාජයේ ගන්න දැපෙන තමා ගත්ත නයික් වගේ ඕන්ලයින් නටවල පස්සේ දාන්න උණු කූඩු ඇද මේ මඩිසලයට දාලා වහන්න ඕනේ. අනික් කරන කලී දාගෙන යනවා නයික් වෙන බව තේරෙන්නේ නැහැ. පුම්බලා ගත්තට පස්සේ තමයි නයි නටවන්නේ. ඒ කියන්නේ නැත්තම් සමාජයේ විශ්ේ සමාජ නිමිත්තම් බහුලීකරෝති කිරුවොත් නින්දට වැඩි වෙනවා කියනවා. උපේක්ෂා වීර්ය නිමිත්ත බහුලීකත කිරුවොත් වික්ෂිප්ත භය වැඩි වෙනවා කියනවා. උපේක්ඛා නිමිත්තනට ටිකක් නිදිමතාවත් හොඳයි. ඒකට වීර්ය වැඩි වෙලා නැති බව දන්නවනේ. ටිකක් වික්ෂිප්ත භාවයේ තියෙනවා. ඒකට සමාධිය නැති බව දන්නවනේ. ඒ නිසා මේ හැම එකෙම මාත්‍රාව දැනගන්න. ඒ හරියට භාවනා ජීවිතයක් හැදෙන්න ওই පවු ටික ටික තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද දන්නේ මේ අනුන්ගේ පවුලෙන් කතා කරන්නේ? ඒ බුරු මේකට විහිළුවක් කරනවා. ඒ මනුස්සයා මේ වෙදෙක්ලු වෙදෙක් කියලා කියන්නේ බස් එකට ඇවිල්ලා අලුවම් ප්‍රලේපේ විකුණනවා. ඉතින් කියලා දෙන විදිහට අලුවම් ප්‍රලේපෙට එකම ભેද මේකවත් දන්නේ නැද්ද බල මේක ගනිල්ල ලෙඩ නැතුවත් කමන්නේ ගනිල්ල කියලා විකුණ තරම් දක්ෂ. හැබැයි උගේ මෙතන අලුවමක් තියෙනවා. ඉතින් මිනිස්සේ කාටද දැන් අපට ඔච්චර විශ්වාසයි නම් අලුවම් ප්‍රලේප ගැන උඹට තියෙන. මේ ලෙඩේ මේකයි කියලා පෙන්වන්න මම මේ තියාගෙන ඉන්නේ කියලා. නැත්නම් අලුවම් කියන එක දන්නේ නැහැ. ඒක සටගතිය තමයි. ඒ නිසා යෝගාවචරය හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ නිවන කියන එක උපේලා ගත්ත දෙයක්. සමාධියේ වටිනාකම තියෙන වික්ෂිප්ත භාවයේ තිබුණොත් විතරයි. වික්ෂිප්ත භාවය නැතිනම් සමාධිය වැඩන්නේ ඒක නිසා වික්ෂිප්ත හිත කියලා කියන්නේ 100ට 100ක්ම අයින් කළ යුතු කාලකන්ණි දෙයක් නෙවෙයි. සමාධි හිතේ හේව නැල්ල. අනිත් පැත්තේ නිසා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කිව්වහම මුගදෙනෙක් මේ නිවන් සුව බලන්න නෑන්නේ අෂ්ටලෝක ධර්ම කියන්නේ සැපටයි දුකටයි සමහිත පවත්තන්න කියනවානේ. ලාභෙටයි පාඩුවටයි යසසටයි අයසටයි ඕක කියන්න ඕනේ ඒක ඔච්චර <laughs> නිවන් දකින්න බුදු කෙනෙක් ඕනේ අෂ්ටෝධර්ම කම්පා නොවෙන්න මේක ලෙහෙල්ලන්නේ නැහැ ඒක සෙල්ලන්නේ නැහැ ඒක පුළුවන් වෙන්නේ සමාධිය ඇති කරපු කෙනාට විතරයි වික්ෂිප්ත භාවයේ තියෙන ඖෂධීය වටිනාකම තේරුම් ගන්න පුළුවන්. මාත්‍රාව තේරුම් ගන්න පුළුවන්. සමාධිය නැති කෙනාට වික්ෂිප්ත භාවයේ පරම හතුරේ. මරන්න හිතෙනවා. නමුත් සමාධිය තියෙන කෙනා තියෙන මේ සමාධි වටනාකම තියෙන වික්ෂිප්ත වහේ ආසන්නේ කරදර කර කර ඉන්නවා. ඒකට තමයි සමාධි වටනාකම තියෙන්නේ. නිසා මේ උපේක්ෂාව තියෙන වෙලාවට විතරයි කියනවා කෙලස් කැපෙන්නේ. සමාධියදි කෙලස් කැපෙන්නේ නැහැ, වීර්යයදි කෙලස් කැපෙන්නේ නැහැ. උපේක්ෂාවෙන් බලන මේ එතකොට මේ කෙලස් ටිකක් කරනවා, මේ නික්ලේශ භාවයේ තියෙනවා. මේ දෙක අතර හටන තුල තමයි ජීවිතයේ ජීවත් වීම සිද්ධ වෙන්නේ. නැත්තම් අපි ආතල් එකේ ඉන්නේ. සූස්තියේ ඉන්නේ. ඒ වෙලාවේ කෙලස් කැපෙන්නේ. අර බරු pore බලු pore යන්න ඕනේ. බලු pore යනකොට තමයි කෙලස් කැපෙන්නේ. අන්තිමට ඒක නිකන් ඉබේ සිදුවෙන ගාන්න යනවා. මොකද Taman නටන්න දෙයක් නැහැ ශිල්ප දන්න නිසා. එහෙම ඒ පීරි ගෑමනක්, එහෙම ගිවන් කිරීමක්, එහෙම ක්ෂය වීමක්, වැයවීමක් වැටෙන්නේ නැත්නම් ඒ කාලේ නාස්ති වීමක් එතන වෙලා තියෙනවා. සමාධිය තියෙන ඉඩ තියෙනවා. නමුත් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ උපේක්ෂාවෙන් දෙක දිහා බලන ඉන්න ඕනේ. Tamangeව సంతානෙම තමයි ෆයිට් එක යන්නේ. නමුත් Taman නිරීක්ෂකෙක් විතරයි. තමන්ගේම වේදිකාව කුලියට තියලා වේදිකාවේ නාට්‍යයක් කරනකොට තමන්ම ටිකට් එකක් අරන් ගිහිල්ලා ඒ ශාලාවේ ඉඳගෙන බලන්නේ. වේදිකාවට ගොඩ වෙන්න යන්න එපා. ඒක ලේසි නෑ. ඒක ඒක තමයි මේ සූත්‍රයේම මේ දත්තබ්බ සූත්‍රය. දත්තබ්බ සූත්‍රයේ වටිනාම දේ තමයි සමාධි වීර්ය කියන දෙක ඕනෙම ආගමක තියෙනවා. මේ උපේක්ෂාවෙන් බලන එක බුදුහාමසෝ එකතු කරපු තුන්වෙනි කාරණාව. ඒක සල්ලේක සූත්‍රයේදී ලස්සනට පෙන්ලා දෙනවා. ඒ සමාධියේදී ditta ධම්ම සුඛේ තියෙනවා නෑ කියන්නේ නෑ මම. හැබැයි කෙලස් නම් කැපෙන්නේ නෑ. සල්ලේකේ සිද්ධ වෙන පැන්සලා කුල් කරා වගේ උල් කිරීම, ගෙවන් කිරීම සිද්ධ වෙන්නේ මේ කෙලෙසයක් ඇවිල්ලා මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී වැටෙන්නේ නැතුව ඒක දිහා බලා ඉන්න පුළුවන් ගතිය. يعني අපිට රූප සංඥාවක් ඇවිල්ලා තියෙනවා. අපි රූප සංඥාවක් බව දැනගන්නවා සැකනම් මූල කර්මත්තාන හිත දාලා විශ්වාසය ගන්නවා. නැත්නම් මේක රූප සංඥාවක් බව දැන දැන ඉන්න එක අමු අමිය කෙලස් කැපීමක්. එන්නේ නැතුව තිනකොට කෙලස් කැපෙන්නේත් නැහැ. ආවිලා ආවිලා රූප සංඥාව බට්ල පටලවා ගත්තට කෙලස් කැපෙන්නේත් නැහැ. ඒ දෙක තමයි පෘථජ්ජනය කරන්නේ. මේක නෑ රූප සංඥා රූප සංඥා බව දන්න. ඒතකොට රූප සංඥාව තවදුරටත් කෙලෙසයක් නෙවෙයි. ඒක සටනේ ජයග්‍රහණයක්. අන්නේ ආකල්පය ඒ දිට්ඨිය හරි අමාරුයි මේ උත්සාහ කරන්න කියන්න තමයි. කියවනද නැද්ද දන්නේ නමුත් <clears throat> ඒක ඇති වුණ මිනිස්සයා ප්‍රශ්න දිහා බලන හැටි. ඒක තාම ගණ්ඩ බැරි වෙච්ච එක නම් බලන හැටි ලොකු වෙනසක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දතරාවෙන් කතා කරේ ස්වාමීන් වහන්සේ දැන් අපි සමාජයක ජීවත් වෙන තන්තාවම ස්වාමීන් වහන්සේ අර සම්මාසයේ එක්කෙනෙක් සඳහන් කළා කයත් එක්ක ඉන්නවා නම් ඔය කිසිම දෙයක් මේ අපිට බලපාන්නේ නැහැ කියලා. මම මද්දක විදිහට තමයි කියන්නේ අපි අර සෝන්සතරන් කයත් එක්ක අපි හිතවල අර දෙංගතු වීමක් වගේ තිබ්බනම් ඔය කිසි දෙයක් අර අපේ කියන්නේ අර හිතේ තියෙන විචිත්ත බවට බලපාන්නේ අපිට ඒ විදිහට ඒ කියන්නේ කිසිම ගැටලුකින් තොරව ඉන්න පුළුවන් කියලා. ඒ හුදකලා බව කියලා අපි කොහේ හරි ගිහලා ජීවත් වෙද්දී කියන්නේ තැන් තැන් වල ගිහලා ජීවත් වෙනනකොටත් මේ මේ වගේ තැනකට ඇවිල්ලා ජීවත් වෙනනකොටත් ඔය හුදකලා බව අර කයත් එක්ක නේද ස්වාමීන් වහන්සේ අර හුදකලා බව කියන අදහස් කරන්නේ අර කයත් එක්ක ඉන්නකොට තියෙන හුදකලා බව නේද ස්වාමීන් වහන්සේ කියන්නේ අර කිසි දෙයකින් බලපෑමක් වෙන්නේ නැහැ. නෑ මම දැක්කා ඒ දවසක් <coughs> මයිකල් ජැක්සන් මැරෙන වෙලාවේ මම හිටියේ ඇමරිකාවේ. ඉතින් පෙන්නන්නේ මයිකල් ජැක්සන්. මම දන්නේ නැහැ මෙයා කවුද කියලාවත් දන්නේ නැහැ. පස්සේ මම හොඳට ෂෝ එකක් බැලුවා ඌගේ කය හසුරවන හැටි. ෆුල් වේදිකාවේ කෝටි ගාණක් බලන ඉන්නවා. මිනිහා කයේ ඉන්නේ. සම්පූර්ණ කලාවක්. මේ හුදේකලා මිනිහ මිනිහ කිසිම සංගීතඥයෙක් හිට <coughs> ඔක්කොම වයලින් ඔක්කොම පර්ෆෙක්ට් වැඩ කරන්න ඕන. ගියතේ මොනවත් නැහැ. <coughs> මයික් එක හයි කරලා තියෙනවා. ඌ නටන නැටිල්ලේදී පේනවා කායනුපසනාව. මට හිතෙනවා මේක බෑනේ අපිට. දැන් සෙනක දකින්නට අපි විවුලනෝනේ ඩාඩි දැන් දැන් මම මෙතන වාඩිලා ඉනකොට මෙතන වාඩිලා ඉනකොට මට අප්සෙට් නේද මට ප්‍රතිසල්ලානේ නැහැ කියලා නේ තියෙන්නේ මයිකල් ජැක්සන් සෙනක දකින්න දකින්න කායනුපසනාව ඒ ඔය කයයි සංගීතයයි ඊට පස්සේ මම දැක්ක කෙනෙක් ඉන්ටර්විව් කරනකොට උන් නිකන් නිකන් බෙරේකට ගහනවා වගේ මෙහෙම මෙහෙම කරලා අරන් දෙනවා පොඩි ධ්වනියක් ඌ එක ජීවත් වෙනවා ඒ ජීවත් වෙන මම ළඟ ඉස්සරහින් ගෑණියක් මේ ඉන්ටර්විව් එකක් කරන්නේ උන්ට ගන්න නැහැ නිසා ඔය සම්පූර්ණ ආගමට දාන්න යන්න එපා. හැම ලෝකේ වීරවරයෙක්ම වීරවරයෙක් බවට පත් වෙලා තියෙන ඔය රහසේ. හැබැයි ඌ දන්නේ නැහැ ඒක කියලා දෙන්න. ඌ දන්නේ නැහැ කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ දන්නවා කියලා දෙන්න. ඕන සෙනඟක් මැද ඉඳලා තමගේ කායට හිත ගන්න කිසිම සබකෝලයක් එන්නේ නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ. එහෙම නැතුව මේ ඉස්සරහට ගියට වෙන්නේ නැහැ. සමහර උන්ට සබකෝල නිසා මැරෙනවා. ජීවත් වෙන්න බෑ. සබකෝලේ නැති වෙන්න එකම හේතුව තමගේ කාය ගැන අවධානය යොමු කරන්න. මගේ කයේ පිටලා තියෙන හැටි. ඒක විකෘති වුණාට කමන්නේ නැහැ. සෙනගේ ඉස්සරහා මට ඇඬුනා, කැස්සක් ගියා, සද්දයක් පිට වුණා ප්‍රශ්නයක් නැහැ. ඒ බව දන්නවනම් මේක මම හිතලා කරන්න ගන්න වෙන්නේ මේ කයනේ. ඉතින් ඒකට නිස්සද්ද තන කය ඉඳලා තියලා බලන්න, ටිකක් සෙනගින තන කය තියලා බලන්න, හොඳටම සෙනග තියෙන තන ලබකෝල තියෙන තන කය තියලා බලන්න තුනේම කයේ නෑ ඕකට ප්‍රත්‍යාරයක්. ආහන් මේ විදිහට මේ කය යාලු කරගත්තට පස්සේ මේක අපිට හම්බ වෙච්ච බුදුහාමුදුර කියන්නේ ඕලාරික අත්පටිලාභය. අපිට ලැබිච්ච ගොරෝසු පටිලාභයක් මේක. පෙරකට පිනකට ලැබිච්ච මේක වාංගුවට ගනින් මේ මිනිස්යාගේ කය සන්තෝෂ කරන්න යන එක නෙවෙයි ඒක අමනයි. මේක කරගන්න දන්නේ නැතුව මේ ගෑණිකේ කය සන්තෝෂ කරන්න හදනවා දරුවගේ කය සන්තෝෂ තකතිරුයි. තමන්ගේ කයවත් මොකද්ද කියලා දන්නේ නැතුව ඒකට පිළිබඳව තැකෙන්නේ. ඒක පිළිබඳව සමාහට මම ලස්සන නැහැ කියලා හිතාන නැත්නම් මම මේ හොඳ නැහැ කියලා හිතාන ජීවත් වෙන මිනිස්සු තමයි 150 හොඳයි කියලා හිතාන 150 නරකයි කියලා. එක එකක් තමයිගේ කය ගැන දන්නේ නැහැ. දන්නවනම් ওই භාවනා කරන gedette නැවත gedette එමක්. ඉන්න ඉන්න ඉරියව්වේ කය ගැන දන්නවනම් ඕන සබයක ඉන්න තැනක. එනවා සබකෝල එනවා ටිකක්. ඒ ටික වේරාගිලා කයට හිට ගත්තකම ඉවරයි. එන්ට තන්නේ ක්‍රම පාළු තැනට ගියා. අමුසෝම් පිටරේට ගියා. ඒ ආචාන් ඡා ස්වාමීන් වහන්සේ කියනවා ඒ අමුසෝන ගත කරන ඒ පැවිදි ජීවිතයේ එක අංගයක් දුතාංග වල ඒ ස්වාමීන් වහන්සේ පැය වගේ ගිහිල්ලා ඉඳලා තියෙනවා නිකන් පොඩි නෑ නෑ මිනිහක් වල්ලපු තැනක අවකාශේ ඇස් දෙක වහගෙන ඉන්නවලු හිතාගත්තලු මැරුණත් ඇස් දෙක අරින්නේ නෑ කියලා අඩියක් එනවලු ටක් ටක් ටක් ටක් ගාල ළඟට ඇවිල්ලා පිටිපස්සෙන් ඉහෙට යනවා මෙහෙට යනවලු දැන් මේක ඇතුලේ මාර යුද්ධයක් හැබැයි ඇස් දෙක අරින්නේ අදිෂ්ඨාන කරන කියලා. ඉතින් අන්තිමට බලනකොට මේ ගඳට ආපු බල්ලෙක්. හැබැයි ඇතුලේ මොකද්ද මහා සෝන ආවා, සීරියක් ආවා. ඉතින් මගදී ඇහැ ඇරියානම් තොවිලයක්. ඉවර බලනකොට බල්ලෙක් ඒ නිසා බලනකොට තන්නේ කර හුදේකලා. ඒ කියන්නේ හුදේකලා කියන්නේ පහළු ගතියක්. ඒකට කියන්නේ තනිකන් දෝෂ කියලා කියන්නේ. තනිකන් දෝෂය આવත් මෙච්චරමයි උත්තරේ. සම්පූර්ණ සභාගත වෙලා එහෙම නැත්නම් විශාල පිරිසක් විතර හිටියත් මේකයි උත්තරේ. ඕක අමතක කරපු සාපේ තමයි පුත්තජනකම. බුදුනාහසේ හැම වෙලාවෙම කොහෙ ගියත් බුදු නුවණ කියලා කියන්නේ උන්වහන්සේ තමන්ගේ ශරීරයත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ මේ කාමභෝගී රූපාලාවන්‍ය නෙවෙයි. ඇති ප්‍රකෘතිකය. ඒකේ තියෙන අහිංසකකම මේ පොඩි දරුවා ඉන්නේ එතනනේ. පොඩි දරුවා කවදාකවත් නැහනේ මේ අවබෝධ කරගෙන නැහනේ විශ්වයක් හෝ අම්මා තාත්තා හෝ ඔක්කොම මේ Tamanගේ අර පුංචි කයත් එක්ක තමයි සංසන්දනය යන්නේ. ඒ වගේම ඒකට පෙන්නනවා මුළු ලෝකෙම මිනුම් කිරුම් දඩු ඔක්කොම ඇවිල්ලා තියෙන කයට සාපේක්ෂව. අඟල, වියත, රියන, බම්බේ ඔකෙන මුළු ලෝකෙම ඉන්නේ නිසා හැම එකටම මූලික කුඤ්ඤ මෙතන තියෙනවා. අපි ඒකේ කුඤ්ඤ කොච්චර මත් වෙනවද කියන එක අමතක කරලා අනුන්ගේ කය සන්තෝෂ කරන්න හදනවා, අතීතේ සන්තෝෂ කරන්න හදනවා, අනාගතේ සන්තෝෂ කරන්න හදනවා. ඒ ඔක්කොම පිස්සු හොඳ එක. මොකද පිස්සු ඩබල්. ඉන්න වෙලාවක බලන්න තමන් ඉඳගෙන ඉනවා ඉඳගෙන ඉන්න බව දන්නවා හිටගෙන නෙවෙයි බව දන්නවනම් මන්න කියන්නේ නිවනමයි. ආයි මොකක්ක කතා දෙයක් නෑ නිවනමයි. ඉතින් අපි හිතන්නේ නිවන එච්චර ලාභයි කියලා. නිවන නිකන් කංකුම් ගන්නට ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නෑ. ඒක නිසා අපි තුරන් නිවන අල්ලන්න දෙමදිව යනවා. ඒ ඉර්තිනාන්තලා හොය ඔයා පොත් පාඩම් කර කර මැරෙන්න හදනවා. මේ කයේ තියාගන්න පුළුවන් එක කරන්ඩ කොයි දක්ෂ පොතක් කියෙව්වත් ගැඹුරෙන්ම කියලා තියෙන ඔච්චරයි කායගත සති. අහිංසකව තමයි හම්බෙච්ච මේ කාය ආඩම්බර කරලා හිතන්නත් එපා. අව탁සේතු කරන්නේ ඒක යථාපනි යත යත යතාව කායෝ පනිතු හෝති තත තතනම් පජාන යම් යම් ආකාරයට කාය තැම්පත් වෙනද ඒ ඒ ආකාරය දැනගත්තනම් ඒක තමයි සතිපට්ඨානේ මුලත් අගත් ඔච්චරම තමයි හැබැයි මායාවේ කියලා හිතනවා. මේ සිතත් මායාවේ කියලා හිතනවා. මට එන සිතිවිල්ලක් આવොත් මේ මාර සිතිවිල්ලක් එන්නේ කියලා හිතෙනවා. එතකොට මම ඒක ඒ සිතිවිල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගයට දාලා හිතලා මම ඒකෙන් ඒ අනිත්‍ය වූ ඒ උදේන සංඥාව උදේන සිතිවිලි අනිත්‍ය කියලා අනිත්‍ය කියලා අතහරිනවා. ඒ විදිහට තමයි මගේ සිතිවිලි. ඒක යන මට අවබෝධයක් ලබා ගන්න. ඒ ද්වේෂයෙන් හටගත්ත හිතක්. මුල සිට අග දක්වාම ද්වේෂයේ තියෙනවා. මාරය කියන්නේ මසිනා නෙවෙයිනේ. මාරය කියලා කියනකොට නොද්දකින් නොපතන් කියන කැටින් යනවනේ. මේනේ හිතවිල නොද්දකින් නොපතන්. මේනේ ඉතින් දිගටම ද්වේෂෙන් ගත කරන්නේ. මම සෝරි. මේ ජීවිතේ සන්තෝෂයෙන් මාරය කියන්නේ මට කය මම මෝඩ වුණොත් මාරය අත තියෙනවා. මම ඥානවන්ත වුණොත් බුදුන් අත තියෙනවා. මේක මාරයයි කිව්වොත් බුදුන්ට ඉඩ නැහැ. මේක මේ පොදු දේවාල භූමියක් කරගන්න මේක ප්‍රමාදයටපත් වුනොත් වැරදිින් හිතුවොත් අනිවාර්යයෙන්ම මාරපාක්ෂිකයි. එතකොට ඒ කෙනාම බුදුන් ප්‍රතික්ෂේප කරනවා. යම් වෙලාවක කිව්වොත් එහෙම මායයටත් මේකට එන්න පුළුවන් බුදුන්වත් එන්න පුළුවන් මම සතියෙන් ඉන්න හැම වෙලාවෙම බුදුන් වැඩ ඉන්නවා. අසතියෙන් ඉන්න අප්‍රමාදව ප්‍රමාදේ. කදකට හැම වෙලාවෙම මායя කිව්වත් නැතත් රිංගනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේක මූලික අගී අවශ්‍යතාවකමක් දෙන්න එපා මේ කය මායාගේ හෝ බුදුන්ගේ කියලා. කාලයගෝ මුතුන් බව තීන්දුව වෙන්නේ තමගේ යෝනිසමස්කාරය අංශමස්කාරය හැටියට. ඒ නිසා අප්‍රමාද වෙන හැම වෙලාවකම බුදුන් වැඩ ඉන්නවා මේ. මොකද මේක බුදු බුදුහාමුදුරන්ගේ කෝවිලක්. බුදුහාමුදුරන්ගේ දේවස්ථානයක්, බුදුන්වහන්සේ පූජනීය ස්ථානය විහාරයක්. ඒකට ඉතින් මට තරම් වෙන විදිහට පිරිසුදු කරලා තියානින්න ඕන. මේක මායාගේ කියලා හිතපු ගමන් බුදුන් එන්න දෙන්නේ අපි අපි හිතීම බුදුන් ප්‍රතික්ෂේප කරනවා. ඒක ද්වේෂ සහගත වෙනවා. අපේ තියෙන හැම දැනුමක්ම අද තියෙන්නේ ඒ ද්වේෂය පදනම් කරගෙන. කිසිම දැනුමක් නැහැ ලෝකේ ද්වේෂය පදනම් කරගෙන නැති. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න දැනුම අවශ්‍ය නැහැ. කිසිම දැනුමක් ඕනේ නැහැ. එතකොට වර්තමාන මොහොතේට ප්‍රිය කරනවා. මම දැන් මෙතන ප්‍රිය කරනවා. ඒකට මායයට කිට්ටු වෙන්න බෑ. මොකද මම සතුටින් ඉන්නේ. පිළිචිගතයෙන් ඉන්නේ තු මාරය ගැන බයෙන් හෝ මාරයට දේවාලයක් කරලා බාර දීලා නෙවෙයි. ඒ නිසා ඔය සංකල්පය ද්වේෂ සහගත සංකල්පයක්. එහෙම නැත්නම් අපේ සිංහල වචන කියන නොදකින් නොපතන් නොදෝමකින් සංකල්පයක්. ඒක හොඳ එකක් නෙවෙයි. ඕක පිළිකා ජනකයි. කාසිනෝජෙනික්. නිසා පුළුවන් තරම් බලන්න මේක විශාල පින්කරක් ගත් එකක්. දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ ඒක අර්ථකතනෙ දෙන්න නම් මේ අප්‍රමාදයේ සතිය එලඹ සිටි ගතිය එලඹ සිටි ගතිය අනිවාර්යයෙන් ප්‍රසන්න හැකියමින් කරන්නේ. මාරපාක්ෂිය කියලා හිතෙන්නේ ඒක හිතන කෙනා ද්වේෂසාරකතෝ ඉන්නවා කියන එක තමයි තර්කයෙන් ඔප්පු කරලා දෙන්නේ. එයා නිතරම බලන්නේ එන හැම එකටම මේ අනිච්ච දුක්ඛං අනත්තං කියව ද්වේෂයෙන් බලන. නමුත් අනිච්ච දුක්ඛ අනාත්ම කියලා බුදුරජාණන්සේ කියන්නේ අනිත්‍ය ලක්ෂණය දැක්කට පස්සේ තමයි අනිත්‍ය සංඥාවක් අනිච්චානුපස්සනාව කරනවා අනිත්‍ය ලක්ෂණය දකින්න නැතුව අනිච්චකනිච්චන් කියලා කියන්නේ ද්වේෂ පදනම. ඒක අල්ලනවා කියන එක ලේසි නෑ ඒ නිසා ඒ වෙනුවට කියන්නේ මේ හැම චිත්තක්ෂණයකම එල්ලම් පුළුවන් තරම් එලෙබසිටි සිහියේ. පුළුවන් තරම් අප්‍රමාද වෙන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේක බුදුහාමරන්ට පූජා භූමියක් පූජාසනයක් වඩටපත් වෙනවා. අප්‍රමාදව ගත කරන මොහොතෙන් පිටව ප්‍රමාදයටපත් වෙන හිතලා කෙරුවත් නැති කෙරුවත් අනිවාර්ය මේක උදුර ගන්න හැටි මායя දන්නවා. අපිට තියෙන චිත්තක්ෂණ පුළුවන් තරම් ප්‍රමාණයක් ඉන්දට වැඩිය අප්‍රමාදීව ගත කිරීම සඳහා පෞරුෂ පෞරුෂ පෞරුෂත්වය පාවිච්චි කරන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තිය පාවිච්චි කරන්න ඕනේ. යම් දවසක මේ සතියෙන් ඉන්න ප්‍රමාණය වැඩි වෙච්ච ගමන් මායයට මේක කටුගයක් බවට පත් වෙනවා. ඉන්න බෑ. එයාට මනාප නැති වෙනවා. පුළු පුළුවන් වෙලාවයි සතියේ පනේ ඉඩ දෙන්නේ. එතකොට ඉන්න බැරුව යනවා. නැත්තම් ඇඟිල්ල තිබ්බාය මොකක්වත් නැහැ. මම මේ ඉදිරිපත් කරන්න යන්නේ මේ මට ඇතිවිච්ච දවසක් පිරිසුදු කරගන්න ඒ කියන්නේ අර අපි පහුගිය පහුගිය දවස්වල අර පිළිත් වැඩසටහන වෙලාවේ මට පිළිලක තුන මේක කොහොමද මේ විදර්ශනාවත් එක්ක සම්බන්ධ කරන්නේ නැත්නම් මේ කොහොමද ඒකෝචරේ ඒකෝචරේකක් විශාන කප්පෝ කියන එක මම හරියට අගය කරන එක කරගන්න කියලා මට මෙහෙම හිතවිල්ලක් ඇති වුණා ඒක පිරිසුදු කරගන්න තමයි හිතපත් කරන්නේ දැන් පරිත්‍රාණ දේශනාවකදී ඒක බොහෝ පිරිසක් එකතු වෙලා විශාල වශයෙන් කෙනෙක් එකතුන් තරමකට තමයි ඒක වර්ණාගම තියෙන්නේ ඒක බුද්ධ කාලේ ඉඳලා පැවතෙන ඉතා වැදගත් චාරිත්‍ය ආරක්ෂාව සඳහා දීලා තියෙන ඒක ආමිෂ පූජාවක් විදිහට එනවා. නමුත් සයන්ස මේ මට හිතන දැන් මේ කවුරුරි කෙනෙක් ආනාපානයේ හිත දැම්මොත් ආනාපානයේ දාන කරන සයන්ස තේරෙන්න පටන් ගන්නවා අර මේ ඔය මහා මංගල සූත්‍රයේ කෂේවනාස බාලාණන් කියන ඒක 100%ක්ම ක්‍රියාත්මකයෙන් පටන් ගන්න එතෙන් දැලේ මංගල ගම් 38ම ගිහිල්ලා ඊට පස්සේ පුත්තසලෝක ධම්මේ චිත්තංසන කම්පතික අශෝකං විරජං කේමං කියන තැනට එනවා කියලා ගම් පුදුමාකාර සතුටක් ඊට පස්සේ දැන් බලන්න බලන්න ගියාම මේ පිළිත් පොතම මුළු පිළිත් පොතම උදාහරණ කීපයක් මම ඉදිරිපත් කරන්න ඉදිරිපත් නෙවුවා ඔය කර්ණමය සූත්‍ර ගතත් ඒ මුලින් කියන ಗುಣ ටික සක්කෝජ සූජස අනිති ඒ කියන සූතෝසස මුදුව නැතිමාන විශේෂම අනතිමානය කියන ගුණය කවදාවත් ආනපානයට එහෙම නැත්නම් ඒක තුලින්මයි අනතිමාන වෙන්නේ කොච්චර පිරිසක් ගන්න කරාට ඒක ඉන්නේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා තික්කන්තරන් විසින්නවා එහෙම ගිහිල්ලා එදිටින් කනුපගම්ම සීලවා කියන තැනට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ ස්පර්ශ කරනවා ඊට පස්සේ රතන සූත්‍රය ගත්තත් ඒ විසරණේ ගුණ Taman තුල වැඩෙන්නෙම මේ භාවනා ලෝකෙම්මයි ඊට පස්සේ තව කිව්වොත් බොද්ධංග ධර්ම බොද්ධංග සූත්‍ර ටිකම ඒ සති සම්බොද්ධංග කියන්නේ මොකද්ද ඒ වගේ ස්පර්ශ කරගෙන ස්පර්ශ කරගෙන යනවා ඒක ආනාපාන පරියන්කේදී උටි ඔක්කොම කරගෙන යනවා කියන්නේ එහෙම ගිහිල්ලා තව ගත්තොත් ධම්මචක්කවත් සූත්‍රය අපි ඊටාත්ම තේකරන එක ධම්මදකපන් සූත්‍රයේ පරිඤ්ඤයයන් කිමේ වික්‍රේ භාවිතාතන් කිමේ වික්‍රේ කියන වචන ඊට පස්සේ ගිහිල්ලා තත්තරස්වාල් නන්දිනී කියන එක ස්පර්ශ කරනකොට දැනනස ඇත්තම කවදාවත් මේ ඒක පුදුමයි කියලා හිතනවා ඒ ස්පර්ශයේදී ඒකකොට එහෙම ගියා ඒකකොට ඒ හැම වකුරක්ම මුලින් ඉඳලා අගට යනකම්ම සම්පූර්ණයෙන්ම අපිට විග්‍රහ කරගන්න බැරි කමින්ද අපිට අදාළ නැහැ කියලා හිතුණාට විග්‍රහ කරගන්න අපිට දර්ශකම ලැබෙනවා නැත්නම් සම්පූර්ණයෙන් තමයි පිළිත් වෙනවා. ඊට පස්සේ අවසාන ආතනාටි කියනකොට දෙවියන් ආරක්ෂාවලා වැගෙනීම පිළිතේ පිළිතේ ආකල්පයක් බොහෝ විට වර්තමාන පිළිත් කියන්නේ ඇත්තටම පිළිත් කියලා පිළිත් කියනකොට දෙවි වෙනවා දෙවියන් කොට මිනිස් යනවා කියන සංකල්පයෙන් බොහෝ විට කියන්නේ. ඉතින්දී ආතනාටි හොඳට පෙන්වලා දෙනවා. වික්කෝවා වික්කනියෝ උපාසකව උපාසකයන්වා කියලා හැබැයි අරණ්‍යගතව කියන්නේ අරන්නේ වනසේනාපතානි කියන්නේ යෝගාවචරෙක් වුණොත් ආනාපානේ කරන කෙනෙක් කියන්නේ යෝගාවචරෙක් නම් කායනපස්සනා කරනවා නම් ඒගොල්ලෝ කියනවා යක්කු ඒක අම්මේ සුඛ දෙනවන් කියලා කවුරු කියන මොනවායි කරදර කියන අපිට පැමිණි කරන්න දිනුවාරි අපි බලා ගන්න කියනවා. එතකොට ඉතින් මම මට හිතුණා මේ මම මේක මේක මෙහෙමද කියලා මේ කියන්නේ මම කොහොමවත් පොතපත් ත්‍රිපිටකයක් කියන දන්නවන්නේ නැහැ මම වාසින් ආන්නේ ඇත්තටම ඒ යෝගාවචරයට මේ සම්පූර්ණ එක පරයන්කේදී මුළු පිළිච්චම ආනිසංස එනවා නේද කියන්නේ. ඒක චිත්තක්ෂණය. පරයන්කයකට යන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. හිටගෙන ඉන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගත්තා නම් අහන පිළිත්, කියන පිළිත්, කරන පිළිත් කියලා පිළිජ්ජා තුනක් තියෙනවානේ. අහන පිළිත් තමයි ඔය සාමාන්‍යයෙන් ඔය බත් කකාව හැර මේ හිරමනේ උඩ ඉඳගෙන පොල් ගන්න ගමන් අහනවා. අහන පිළිත් ඒක. ඇහෙන්නෙත් නැහැ සමහර වෙලාවට. පිළිත් කිද්දට කියලා හම්සෝ වඩම්මන කියලා කී දෙනා දැහැරගෙන ඔක්කොම බුදිනේ. ඊට පස්සේ තියෙනවා අහන පිරිත් කියලා කියන පිරිත් જાතියක් කියලා. එතකොට අප්‍රාණ මහ ප්‍රාණ දැනගෙන කියනකොට පුළුවන් තරම් බලනවා අර්ථ ගන්න. කරන පිරිත් කියලා කියන්නේ ඒක සතියෙන් කරනවා. එතකොට පිරිත් කිව්වත් වෙන මොනවාරි කිව්වත් සතියෙන් කිව්වනම් සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒකට ඔච්චර තුන්වරුවක් කියන්න ඕන කමක් නැහැ. එක චිත්තක්ෂණයක පවා සතියෙන් ගත කරනකොට පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. ඒ කරන පිරිත් ආරක්ෂාව කලාතුරකින්වත් ගන්න බෑ අහන පිරිතේ. කෝ කියන පිළිතේ. අහන පිළිත් නැතුව කියන පිළිතට යන්නේ. කියන පිළිත් නැතුව කරන පිළිතට යන්නේ. නිසා කරන පිළිතට ගියාට පස්සේ තේරෙනවා මේ සා විශාල කෙටි ක්‍රමයක් තියේදී අපි මේ රෑක් තුන් තිත් රෑක් පුරුදේ නතරවාගෙන උතරන් ගහගෙන නටවන්නේ අපි හිත මේ මේ පිනට මේ මේ උරතලයට කැමති නිසා. උරතල් වෙලා ගියාට පස්සේ ඒ පුද්ගලයා අනේ අරතන පිළිතක්. ඒ කවුරුත් කියලා පිරිත් නුලකට ගහලා වතුර යන්න ඕනකමක් නැහැ. පුද්ගලයාම පිරිතක්, චෛත්‍යයක්, ත්‍රිපිටකයක්. ඉතින් ඒකට අර ක්‍රමේ තමයි තියෙන්නේ. අර අහන පිළිදෙන් කියන පිළිදෙට යනවා, කියන පිළිදෙන් කරන පිළිදෙට යනවා. කරන පිළිදෙට ඇති කරන්නේ මේක ළමා සෙල්ලමක් විතරයි. ඉතින් ඒව තමයි ලොකු කරලා තියෙන්නේ. මොකද හොඟ දෙනකොට කරන පිළිත් කරන්න වෙලාවක් නැහැ, කියන පිළිත් කියන්න වෙලාවක් නැහැ. අහන පිළිත තමයි තියෙන්නේ. ඉතින් ඒක කරගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් දෙවියෝ එනකොට යක්ෂයෝ යනවා කිව්වට පිළිත් කොටුවටම එන්නේ පෙරේතවනේ. ඊට පස්සේ කොහොමද එන්නේ? ඉන්න යක්ෂයෝ ඉන්නේ දෙවියෝ යනවා. එන්නෙම කියන මට අර ටික ඕනේ මේ ටික ඕනේ මේ මේ සිගරට් ටිකක් ඕනේ මට දැන් ටිකක් බොන්න ඕනේ පිනතෝ පිළිත් කියන්න බෑ කියන්නේ කට්ටිය එකට එන්නේ. ඕසන්ට මේ මට ඇත්තටම හරි කනගාටුවක් ඇති වුණා මේ ඔය මෙලඟදී ඇත්තම සිද්ධ වෙච්ච සිද්ධියක් ඒ ශානන්සේ ඔක්කොම දැන් පිට සම්පූර්ණ සෙට් කරලා දැන් පිරිසට හෙල්ලෙන්න බෑ දැන් හිත පිරිස අද කියනවලු ශානන්සේ හැබැයි මෙහෙමයි විසුණු අසල ගැන මිනිස්සු පැයකට හරියන්න ඕනේ ඉඳ පාන්දර දෙක විතරනකොට කොහොම හරි පාම්බාගේකුයි පරිපොටුකේ හදන්න වෙයි කියලා. හරි පිළිවෙල ආනිසංස එතරම්නේ. <laughs> ඒ මනින්ද ගිරන්න පුළුවන් ආනිසංස තියෙන්නේ. ඒ නිසා සමූහයක් එක කරලා නම් කවදාකවත් මොකොත් පිළිසරතර නම් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ඒ සමූහයේ අදහස් මතිවන්ත අතර වෙනස්. ඇත්තට මේ මාසෙට කන්න දෙන්න තු පිළිත්කොට ඌ හිත සන්තෝෂ නෙවෙයි පිළිත් කියන්නේ. ඉතින් අර පාම් භාගේ පේනකොට ඌට දොළ සම්තිදිලානේ. ඒ දොළ දෙන්න තු යකා එන්නේ නැහැ. ඉතින් ඔය යකාද ගෙන්නන්නේ දෙයියොද ගෙන්නන්නේ කියන එක ප්‍රශ්නයක්. ඊට පිට වැඩි හොඳයි අර ක්‍රමයට ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාලේ අපි ටිකක් වීදම් කරන්න වෙනවා. කාලේ නැති නම් ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ. Taman හිතට තම ආත්මයේ සෙවණ ඇල්ල අනුන් පිට දෙව්වොත් වී වෙනසිල්ල. ඒ හරහා ආපු ගමනට නිඳ කරන්න එපා. ඒ හොයාගෙන තමයි එන්නේ. පොඩි ළමයි වගේ හොයාගෙන වෙල වැඩි මහලු වුණාට පස්සේ අරගොල්ල කරගන්න කෙනෙක්ට ඒ කට්ටියගේ හීනේ කට්ටියට දකින්න ඉඩ මේ මේ මම මෙහෙමයි මයිලත් එක්ක එන්න බයි කියලා වැත්තට යන්නත් එපා. තමන්න පුළුවන් වෙලාවට කරනවා කියන්නේ ඒගොල්ලන්ගේ මනාවෙනේ ඡන්ද මූලක සබ්බේ ධම්මා සියලු දෙනා මේ සියල්ලම කරන තමන්ගේ මන අපිට මේ මන අපිට ගරු කරන්න eBay. මිනිස්සුෙකුට කරකිරීම මගේ තියෙන පිළිතර කරකිරීම නෙමෙයි ඒකට කැමති කෙනාට ගරු කරනවා. හැබැයි ගරු කරුවයි කියලා කියන්නේ අනුමත කරුවා කියන එක නෙවෙයි. මගේ මතේ ඕක නෙවෙයි. වැඩි ඡන්දේ කරගන්න ඒක දෙනවා. ආම්දුරුණත් ඇවිල්ලා කිව්වොත් මට හොඳ සැර බීම බෝතලයක් ඕනේ. ඉතින් මොන කරන්නේ? මේ පිළිතර කියන්න ඕනේ දෙන්න eBay. ඒ නිසා මේ පිරිසක් එක වහ කන්නත් බෑ කියලා යුනිවර්සිටි කිරි කියලා තියෙනවා. ඒකත් ඉල්ලගෙන ගන්න. ඔසන්ච මම දන්නේ කෙනෙක් ඉන්නවා මේ. එයා නෝ නැකසාතරෙන් ගැසි විශ්වාස කරන්නේ නමුත් එයා සාමාන්‍ය අවුරුදු චාරිත්‍රවලදී හරියටම නැකතරම නැකතරම කරනවා. හැබැයි ඔක්කොටම හොරෙන් ගිහිල්ලා කැම තියාගෙන කාමරේ කනවා. ඒක සම්පූර්ණ හොරෙන් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට කරන ගෞරවය අපි අපි සම්මුතියක් තියෙනනේ සම්මුතියක්. ඒක සම්පූර්ණ චාරිත්‍රය කරනවා ඒක පුදුමයි ඒක. බලනකොට චපර චරිතයක් වගේ දෙක බෙදි බෙදි වරයි. නමුත් ඒක නමුත් ඒ මනුස්සයා දන්නව නායකත්වය දෙන හැටි. ඒක දන්න නායකත්වය කියන්නේ මේකයි මිනිසුන්ට ඕන කරන සත්‍ය නෙමෙයි. කවදා හොන්දටම දෙක තියන්න කිසිම කෙනෙකුට සත්‍ය අවශ්‍ය නැහැ. ඔක්කොටම ඕන කරන්නේ මම දන්නවා කියලා පෙන්නලා දෙන්න. නැත්නම් එයාගේ අයියා. එයා අයියා කරන්න දෙනව නම් එයා ඕන බූදලේ උනත් දෙනවා. සත්‍යයට නම් කවදාක මොකෙක්වත් මායින් කරන්නේ නැහැ. ඒක අහම්බෙන් ඔය යනකොට පය වැදිලා හප්පුණු මිසක් සත්‍යය නම් කිසිම කෙනෙක් ගාන සත්‍යෙ පුතුම් බයයි. සත්‍ය එනකොට බුදු ඇඟ හිරි වැටෙනවා. මොකද අපිට ඕනේ මේ මගේ සත්‍යයේ සත්‍ය කරන්න. දැන් බුදුහාමරෝ පෙන්වන මේ පරම සත්‍ය නෙවෙයි ඒකින් කිසි කෙනෙකුට නම්බුවක් ලැබෙන්නේ නැහැ. ඒ ඒ ඒ කෝලම දිහා බලනකොට මේ ලෝකයා නටන නාටකම දිහා බලනකොට බත් කන්න ඕනේ නැහැ hina කාලා ජීවත් වෙන්න පුළුවන්. දෙඳලා හැන්දෑ වෙනකන් හොඳ මේ විකට වැඩ සිටිලා බලා ඉන්නවා. සමේ රුද්‍රගෝලගේ විනෝද සමය වගේ උදේ ඉඳලා හැන්දට එක එක පිනවන එක නෙමෙයි කරන්නේ. ඒකට ආගමත් අරගෙන තියෙනවා, බුද්ධහමත් අරගෙන තියෙනවා, භාවනාවත් අරගෙන තියෙනවා. අනිත් වගේ පිනවන එක නැති ගන්න දෙයක් නැහැ. ඒක ඉතින් සුද්ධ කොමිටි එකනේ. මේකත් ඒක තියෙන. ඒක දිහා බලනකොට පස්සේ අපිට මේ වෙන් කරන්න මොනවත් නැහැ. උඹ ගැලවියා. දෙක කිව්වනම් ඉවරයි. දෙන්නේ කිව්වනම් ඉවරයි. ඒක බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කොලාහලී. භ්‍රමචර්ය ජීවිතය ගත කරන්න ඕන නම් ඕන තරම සෙනගක් එක්ක ඉන්න මගේ කයත් එක්ක ඉන්න. මොන තරම් සබයක් එක්ක හිටියා සබකෝලයක් එන්නේ තමගේ කයත් තියෙනක මයිකල් ජැක්සන් වගේ ඉන්න පුළුවන්. මොකද නේද දෙක දෙක ඔක එළියදී කිව්වම දෙක දෙවියෝ කියලා කිව්වම මිනිසුන්ට ඔය මිනිසු ඒක බ්‍රහ්ම කිව්වට මිනිසුන් දෙක ඉතර. මේ මතේ ප්‍රශ්න පස්සේ කතා කරනවා හොඳයි. අපිට වෙලාව තියෙනවා. එහෙනම් අපි එවනම් අපි මේ මේ සාකච්ඡාව මෙතන නතර කරනවා. අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමින් අපි හෙත්තාවතා ചാති ගාථා සජ්ජහනාට පෙළඹෙනවා. හෙත්තාවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං